දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි මේ වෙලාව ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් සඳහා අපි ඊයේත් ප්‍රශ්න වගයක් කල් තැබුවා ඒ වගේම අදත් අපි බලාපොරොත්තු වෙනවා ලිඛිත ප්‍රශ්න ඒ වගේම කාට හරි තියෙනවා නම් සභාවට ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න ඒකටත් අපි ආරාධනා සහිතව ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ඍජු මහත් ඇවිල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවසරයි අපි හැමදෙරේ තිරුවන් සරණයි සඳහනක් තියෙනවා රජී මහත්තයා කරුණා කරලා මේ ප්‍රශ්න අන්තිමට අහන්න කියලා. එමනම් ඒක අපි අන්තිමට ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවට වාඩි වී නාසිකාග්‍රයට සිත තබාගෙන සිටිමි. හුස්ම හෝ පිම්බීම හැකිලිම හෝ නොදැනේ. මම හිතන්නේ සමාධියකට ගොස් ඇත වරන්න තුලේ. නමුත් කකුලේ තැනක් අතක් වැනි ස්ථානයක කෝඹෙක් කෑවා වැනි ගතියක් බොහොම ටික වේලාවකට ඇති වී නැති වේයයි. සමහර වෙලාවට මස් පිඩු පෙරලීමක් හෝ තදවීමක් ලෙසද බොහොම ටික වේලාවක් දැනේ. මේ පහදා දෙනමෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. සමාධියට නොගොස් මෙසේ විය හැකිද? වරින් වර සිටිවිලිද සිතට එන නිසා මා භාවනා කළ යුතු නිවැරදි ක්‍රමයේ කරුණාකර පහදා දෙනමෙන් ඉල්ලමි. මේකදී තොරතුරු දීලා තියෙනවා මදි අනිත පිළිවෙලක් නැහැ. නමුත් මෙන්න මේ විදිහට පිළිවෙල කරනවා නම් තමයි මේ කයට හිත දාගෙන ඉන්නකොට ඒ කයට හිත ගිය බවත් පිට හිත නැති බවත් මගේ හිත තියෙන දැන් කයේ බවත් තේරෙනවා නම් ඒක හරි වැදගත් වෙනවා මේ විස්තරේට දෙක ඒ දැනෙන දේවල් කයට හිත ගියාට පස්සේ ඒ සමාධි ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ ඒ ඇත්ත දේවල් නම් හිතපු දේවල් නෙවෙයි මනෝ විකාර නෙවෙයි නම් මේක දිගේ යනකොට භාවනාවම ගෙනියන්න ඕන තැන ගෙනියයි ඒ නිසා පළවෙනියම වාර්තාගත වෙන්න ඕනේ මේ තමන්ගේ කයට හිත ගන්න කරපු ප්‍රයත්නය නැත්නම් ඒ සඳහා කරන මානසිකාරය හරි ගියාද දැන් මේ ඇතුලේ කය ඇතුලේ හිත තියනවාද කියන එක. එහෙම නැත්නම් පිට හිත නැද්ද? පිටට හිත ගියා කියලා නිසකව කියන්න පුළුවන් තියෙනවා. ඉතින් ඔක්කොම සාධනීය පැත්තට යන්නේ. ඊට පස්සේ දැනෙන දේවල් නාසිකාග්‍රේ හිත තියන්න ඕන කමක් නැත්නම් මුළු කයෙම තියාගෙන ඉන්න. හුස්ම දැනෙනවා නම් නාසිකාග්‍රේටයයි පිම්බි මහැකිලිම දැනනවා නම් උදරයට යයි. ඒක අරමුණ තීන්දුව කරගන්න. තමන්න තියෙන්නේ කයේ හිත තියාගෙන මම දැන් මෙතන ඉන්නවා කියන එකයි. එතකොට වෙන දේ හැම වෙලාවෙම එකින් එකට යොමු කරන සුළුයි. එහෙම නැත්නම් මේක සමාධියද නැද්ද? නාසිකාග්‍රේට හිත තියන්න මේ පේන දේවල් හිතලුවක්ද මනෝ විකාරයක්ද කියන ටික සහතික උනේ නැත්නම් මේ වගේ සැකයක් එනවා. ඒ නිසා තොරතුරු ඉදිරිපත් වෙලා තියෙන ප්‍රදේශයේ මදි තව ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි නැත්නම් මම ওই කියපු ටික අනුව ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්. කරු ස්වාමින් වහන්සේ දැනට අවුරුදු 3ක සිට ආනාපාන සති භාවනාවත් අවුරුද්දක සිට සක්මන් භාවනාවත් කරගෙන යන්නෙමි. ආනාපාන සති භාවනාවේදී අවුරුද්දකට වැඩි කලක සිට කම්පන චංචල ගති තදවීම මස් පිඩු පෙරලීම දැනේ. විශේෂයෙන් මුහුණ ප්‍රදේශයේ සිත එකලස් වන ඕනෑම අවස්ථාවකදී එනම් බනාසන විට පොතක් බලන විට නිින්දට යාමට ප්‍රථමයෙන් මේ දැනීම මද ලෙස සිදුවේ. ගිය වසරේ සිට වහන්සේගේ උපදෙස් මත මා වඩාත් ප්‍රකට දේ වෙත අවධානය යොමු කරමි. එවිට ටික වේලාවකින් එම දැනීම අඩු වී ආනාපානය මතුවෙනවා දැනේ. එවිට ඒ දෙස අවධානය යොමු කරමි. මෙතෙක්කල් සක්මනේදී මේ දැනීම දැනුණාට එතරම් තියුණු නැත. නමුත් ඊයේ රාත්‍රියේ සක්මනේදී ඊට තියුණු ලෙස දැනීම මුහුණ ප්‍රදේශයේ තේරෙන්නට විය. සක්මන පිළිවෙලින් පියවර 3 දක්වා කරන්නෙමි. භාවනා වර්ග දෙකකට මේ අන්දමින් දිගටම කරගෙන යෑම සුදුසුද? නැතිනම් වෙනසක් වරහන් තුළ වැඩි දියුණු කිරීමට කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේකේ මේ භාවනා දෙකක් කියලා කියන්නේ මොකද්ද කියන එක ඊට ඉස්සෙල්ලා තියෙන රචනයේ පැහැදිලි නෑ. ඉතින් ඒ අවසාන වාක්‍ය දෙකට තමයි උත්තර සපයන්න ඕනේ. අන්නේ වාක්‍ය දෙකේ මොකද්ද මේ භාවනා දෙකක් කරන එක අවශ්‍යයි? ද නැද්ද වෙනසක් අවශ්‍යයිද කියන අන්නේ වචන දෙක විස්තර වෙනවනම් මට සාකච්ඡා කරන්න පුළුවන්. මයික් එක වන්න පිටිපස්ස. ස්වාමීන් වහන්සේ මම කිව්වේ පරයන්ක භාවනාවයි ඒ කියන්නේ ආනාපාන සතියයි සක්මනයි ගැන. ඒක අපි මූලික උපදේශවල තියෙනවනේ දෙකක් නෙවෙයි නේද? සතිය පැත්තෙන් බලනකොට ඒ සතිය හිඳගෙන සතිය පැවැත්වීමයි සක්මණේ සතිය පැවැත්වීමයි මේක දෙකක් විදිහට දාගන්න කිසියම් කිසිම තැනක සැකයක් කරගන්නවත් ඉඩක් තියලා නැහැ. ඇයි මේක දෙකක් කියලා කියන්නේ? තැන් දෙකක් බලන හින්දා කියලා මම හිතුවේ. ඒ කියන්නේ හුස්මට හිත තියෙන හින්දායි පාදයට හිත තියෙන හින්දායි නෑ. ඒක භාවනා දෙකක් නෙවෙයි සතිය පිහිටවන්න අරමුණු දෙකක් ඉරියව් දෙකක්. ඒ නිසා මේක දෙකම එක පැත්තක් එකම භාවනාවක් එකම සතියක් එකම සතිපට්ඨානයක් කරගන්න යන්න තමයි මුල් උපදේශ මූලික උපදේශ පන්ති නිතරම උපදේශ දෙන්නේ ඒක නිසා දෙකක් කියන එක හරි ඊගාවට මොකද්ද කියන්නේ වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවද කියලා අවශ්‍යද කියලා අහන්නේ මොන වගේ වෙනසක් හිතේ තියාගෙනද දැන් ස්වාමීන් වහන්සේ මම දැන් දැන් ඊයේ සක්මන කරනකොට මට ලොකු වෙනසක් තේරුණා දැන් වෙනදා ස්වාමීන් වහන්සේ දැන් ඇවිදිනකොට ට වඩා මට තේරුණා හිත තියනවා කියලා පතුල් වල. ඒකත් එක්කම ගොඩාක් තියුණු ලෙස ආවා අර මේ මුහුණේන දැනීම. ගොඩක් වෙනසක් තේරුණා ඊයේ. ආ ඉතින් ඒකින්ද දැන් මම පියවර තුනට තමයි දිගටම කරගෙන යන්නේ. මොකද්ද පියවර තුන කියලා මෙතන? පියවර වම දකුණ ඉස්සෙල්ලා යනවා. ඒක හරියනවා කියලා හිතනවා නම් දෙවනි පියවරට යනවා ඔසවනවා තබනවා. ඊට පස්සේ තුන්වෙනි පියවරට යනවා ඔසවනවා යවනවා තබනවා. මේ සාමාන්‍යයෙන් කියන්නේ එක පියවර එකට මෙනෙහි කරනවා, එක පියවර දෙකට මෙනෙහි කරනවා, එක පියවර තුනට මෙනෙහි කරනවා. පියවර තුනක් කියලා හිතුවත් හිතන්නේ පියවර තුනක් ගිහලා සතිය කැඩනවා ආයතරයක් පියවර තුනක් කරනවා සතිය කැඩනවා වගේ අදහස. ඒ නිසා ඒ වගේ තැනදී ලියලා තිබුණාට sannivedana වෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. පියවර තුන කියලා නෙවෙයි කියන්නේ එක පියවර එකට මෙනෙහි කරනවා. වම දකුණ. එක පියවර ඔසවනවා තබනවා සෙන් දෙකට මෙනෙහි කරනවා. ඔසවනවා යවනවා තබනවා සෙන් තුනට මෙනෙහි කරනවා. ඉතින් ඒක ස්වභාවිකව සිදුවෙනවා නම් එකක් කරලා ඒක තේරුණාට පස්සේ වැටුණාට පස්සේ පළපදිය වුණාට පස්සේ දෙකට යනවා දෙක කරලා තේරලා අතයතර ගත්තාට පස්සේ තුනට යනවා කියලා ඊට වෙඩි වෙනස් කරන දෙයක් නෑ ඒකම බොහෝ කාලයක් කරන්න ඕනේ ඒක නිසා වෙනසක් කිරීමට අවශ්‍යද කියලා කියන එකෙන් ඒ වෙනසක් කියන පදේ අර්ථය මම මේ අහන්නේ මොකක්ද එකෙන් මොකක් හිතේ තියන්නේ වෙනසක් කියන වචන ලිව්වේ කියලා තව වැඩි දුර කරන්න දෙයක් තියෙනවද කියලා. නැත්තම් මම මේ යන විදිහටම දවස් ගාණක් කරලානේ ඊයේ රාත්‍රියේ හරියගේ ඊයේ රාත්‍රියේ ඒකිට ඒක හොඳට සිද්ධ වෙනකන් ඉදිරියට යන්න බෑ. ඒක නිසා එහෙම හරියියෙත් Taman හිතලා නෙවෙයි. මෙතේ කල් වරද්ද වරද්ද කෙරුවා අතන ඇර කරපු නිසා ඔන දවසක හරි ගියා. ඒ ගාම කලබල කරන්න හොඳ නැහැ. මේක හොඳට බලේ තහවුරු කරගන්න ඕනේ. හොඳට Tamanට හුරු කරගන්න ඕනේ. ඊට පස්සේ ඇත්තට මොනවක් කරන්න ඕනේ භාවනා විශ්ෙන් භාවනා ගෙනියනවා. ඒකයි භාවනාව කියන එකේ තේරුම ඒකයි. මොනම දෙයක්වත් කරන්න හදන හැම වෙලාවකම පෑදීදියට බොරදිය දෙමිල්ලක් තමයි සිද්ධ වෙන්නේ. භාවනා කියන එක මුල් සතිය අල්ලලා දුන්නාට පස්සේ සතිය ඊටු සේරම ඉබේම කරලා දෙනවා. ගරු ස්වාමින් වහන්සේ දීර්ඝ වේලාවක් ආනාපානය කරන විට මා නොදැනුවත්වම දුගද තෙල් වරංගතෙ සෙම පිටවීමක් සිදුවේ. ඒ ඇයිදයි පහදා දෙන සේක්වා. කියන්න බෑ. ඒක ඇත්තටම මනෝ විකාරයක්ද ඇත්තටම ඇඟේ තියෙන දෙයක්ද පිටින් ආපු එකක්ද කියන්න බෑ. ඉතින් ඒක ආනාපාන සතියේට නැත්නම් සතියේට බාධාවත්ද කියන එක විතරමයි ප්‍රශ්නේ. තමන් කරගෙන යන ආනාපාන සතියේ හිරියරයක් කරනවද නැත්නම් සතිය කඩනවද? සතියට බාධා කරේ නැත්නම් සතියේ තියෙන ගුණයක් තමයි සතියේ නම් කරන හැටියක් තමයි මේ හොඳ නරක හරි වැරදි ගන්ධක සුවඳ බලන්නේ නැහැ. එන දේ එන හැටියට බලන්න. ඉතින් ඒකට මෙතන මේ ප්‍රශ්න කටුගෙන් අහන්න තියෙන්නේ මේ වගේ දුඟදක් හැමීම සතියට බාධාවත්ද හුස්ම ගැනීමට බාධාවත්ද? බාධාවක් නැත්නම් දිගට යන්න කියලා කියන්නේ. ඊයේ තිබ්බ දීර්ඝ ප්‍රශ්නේ ප්‍රශ්න කීපයක් නිසා එක එක අහන්න දත්වනවා. ගත ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදී ඉන්පසුව පරයන්කෙහි ආශ්වාස ප්‍රශ්වාසය අරමුණු කරමින් එය දෙස දොරටුපාලයෙකු බලා ඉන්නාසේ බලාගෙන සිටන විට ටික වේලාවකින් එය නොදැනියයි. නැවත ටික වේලාවකින් හුස්ම දැනුණද එය ආශ්වාසයේ නාසිකාග්‍රයේ ගැටීමත් ප්‍රශ්වාසයේ නාසිකාග්‍රයෙන් පිට රස්නයක් පමණක් දැනේ. මේ පහදා දෙන මෙන් මෙත් සිතින් ගෞරවයෙන් පා නැමෙද ඉල්ලා සිටින්නෙමි. මේ මොකක්ද එතන පහදලා දෙන්න තියෙන්නේ? ඒක ඇත්තටම වෙන දෙයක් නං. ඒ සැකයට තුරු දීලා තියෙනවා නම් පහදලා දෙන්න ඕනේ. මේ උණුසුම දැනෙනවා සීතල දැනෙනවා කියන එක වැටහෙන්නේ නැත්නම් පහදලා දෙන්න ඕන නැත්නම් මට මගේ කෘත්‍ය මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. මොකද්ද පැහැදිලි කරලා දෙන්න හදන්නේ මේ ප්‍රත්‍යක්ෂයක් තියේදී මේ මොනවාද මේකේ අපැහැදිලි කියන එක තේරුමක් නැහැ. මොකද කියන දේක දේ අහගෙන ඉන්න මට නම් පැහැදිලි. ඒ නිසා මට නම් තේරෙන්නේ නැහැ අපැහැදිලි ගතිය. මෙතන සැකයකට හෝ බයකට හෝ නොදන්න ගතියක් තියෙනවා නම් විතරක් මට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් නැත්නම් යනවා වැඩේ හොඳට. ගරු ස්වාමින් වැඩ කරන්නේ මයික් එක වැඩ කරන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ මම සෑහෙන කලක් ඉඳලා මේ භාවනාව කරනවා. ඒ ඔක්කොම හරි මේ කියන විදිහට මේ අනේකේ මොකක්ද පැහැදිලි කරගන්න ඕනේ කියලා කියන්නේ. නොදැන යනවා හුඟක් වෙලාවට. ඊට පස්සේ මේ ආස්වාසය රැල්ල වගේ ඇතුළට පල්ලෙහාට යන එක දැනෙන්නෙම නෑ. ඊට පස්සේ ආයෙත් එක වෙලාවකින් මේ නාසිකාග්‍රය ගැටෙනවා ආස්වාසය. ප්‍රස්වාසය ටිකක් එපිටෙන් මේ හරිය විතර රස්නයක් වගේ දැනෙනවා. එතකොට එහෙම වෙන්නේ ඇයිද ඒක මම ඒක වැඩි එකට නෑ දෙකටම කරගෙන යනවා. එච්චර දැනගන්න ඕනේ. ඒක වෙන්නේ ඇයි කියන එක අපිට මොනම දෙයකින්වත් උත්තර දෙන්න පුළුවන්කම තව කෙනෙකුට නෑ. වෙන්න තියෙන ඕන දෙයක් ලෝකේ වෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ කියන එක නාස්තික ප්‍රශ්නයක්. කාලේ නාස්ති කිරීමක් විතර අපි එකට බලධාරී නෑ. මේ තියේදී කරගෙන යන්න පුළුවන්ද බැරිද කියන එක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. කරගෙන යන්න පුළුවන් නම් දිනු. කරගෙන යන්න පුළුවන්. එහෙනම් එච්චරයි. ඒකට තමයි අපි සාදු කියන්නේ. ඒක තමයි තමන් උත්සාහ කරන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ වෙනත් ස්ථානයක භාවනාවේ යෙදී සිටියදී බලන විට මා සිටියේ එම ශාලාවේ ස්ලැබ් එක වරහන්තු වහල ළඟයි. නමුත් මා භාවනාව වැඩියේ පහළ බංකුවක් මත වාඩි වී සිටිමිනි. මෙසේ වූයේ කුමක් නිසාදයි කියා මාහට පෙන්වා දෙන මෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් පාද නමස්කාර කොට ඉල්ලා සිටින්නේ. කියන්නේ ඇත්තටම මාරු වෙලාද නැත්නම් හිතට පෙනෙන එකක්ද මේ? මම භාවනාව දිගට කරගෙනම හිටියා. ටික වෙලාවක් බලනකොට මම හිටියේ අතන උඩ. කොතනද? මේ වගේ වහලේ කෙළවරේ ස්ලැබ් එකේ උඩ වගේ තමයි දැක්කේ. එගෙන වාඩි වෙච්ච තැනද මේ කියන්නේ? වාඩි වෙච්ච තැන ඊට පස්සේ මෙන්නක මම වාඩි වෙච්ච බංකෝ උඩම ඉන්නවා. නමුත් මම අතනින් මට භාවනා කරනකොට මම අතනින් ඉන්නවා දැක්කා. ඉන්න දැක්කා. ඒක හිතවිල්ලක් නේ කියන්නේ. නෑ දැන් ඒක සිතවිල්ලක් වෙන විදිහක් එහෙම මට සිතට ආවේ නෑ. සිතවිල්ලක් වශයෙන් මේ දෙක එකක් එකක් ප්‍රත්‍යක්ෂයක් එකක් හිතවිල්ලක් කියලා නෙවෙයි කියන්නේ දෙකම ප්‍රත්‍යක්ෂය කියලාද කියන්නේ. මට සිතට එහෙම දෙයක් ආවේ නෑ. එතන ඉන්නවා එක දැක්කා. දැක්කනේ හිතේ නෑනේ. සිතට නෑ. සිතට එහෙම එකක් ආවේ නැහැ. භාවනාව වඩමින් ඉන්නකොට එතන ඉන්නවා දැක්කා. ඊට පස්සේ ඇත්තටම බලනකොට මම මං මේ භාවනාවේ යෙදමින් ඉන්නවා. මට දැනගන්න ඕනේ මේ නැවතත් මං අහන්නේ එතන හිටියද හිතුණද කියන එක. හිටියා හිටියා ෆිසිකලි මම ඇඳුමෙන් මෙතන හිටියා මම දැක්කේ තමයි. හරි හරි ඒකද සත්‍යයේ මේ ඉඳගෙන හිටපේකද සත්‍යයේ. ඉඳගෙන බංකුවේ හිටපේක තමයි සත්‍යය. ඒක අරක දැක්ක එකක් නේ. එහෙම වෙන්න ඒක තමයි මට නෑ නෑ ඒක වෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා මට තේරෙන්නේ නෑනේ මම මේ යන්නේ. ඒක ඕ භාවනා කරන වෙලාවේ එහෙම දැක්ක නිසා තමයි මට දැක්ක එකයි වෙච්ච එකයි කියලා දෙකක් තියෙනවා කියලා මං අහන්නේ. දෙකම වෙච්ච දේවල්ද දෙකම දැකපු දේවල්ද? මම භාවනාවෙම ඉන්නකොට මම එතන ඉන්න ඒක තමයි මම එතන ඉන්නවා මට පේනුණා. හරි එතන හිටියද? ඇත්තටම හිටියද? ඇත්තටම ඉන්න බැහැනේ. ඒක ඉතින් මාටත් එච්චරයි කියන්න තියෙන්නේ. මටත් මෙච්චරයි කියන්නේ ඉතින් අපි මොන්ඩිසෝරි පන්තියකට උගන්වනව නෙවෙයි. ඉතින් මේ මේ මේව වලට මේව දඟල දඟල යනවනම් ඇඟට කොච්චර බයද කියලා හිතන්න. ඉතින් මේව ප්‍රශ්න අහලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. නෑ නෑ ඒක නම් මම මෙච්චර ගණන් ගත්තේ නෑ දිගට භාවනාවේ ගියා. නමුත් ප්‍රශ්න තියෙන්නේ ඒක නෙවෙයි මේ ලියන ක්‍රමයේ හැටියට බලනකොට අහන කෙනාට තේරෙන්නේ නැහැ මේ දැකපු එකක්ද ප්‍රත්‍යක්ෂයක්ද දෙපොළෙම හිටියද මොකද්ද ප්‍රශ්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා හිතෙත් ඒ වෙලාවේ දෙගිඩියාව තිබිලා තියෙනවා. ඒ වගේම ප්‍රශ්න දානකොට ලියනකොටත් ටිකක් අමාරුයි ඒක ප්‍රශ්නයක් ඇටියට ලියන්න. ඇත්තටම අවශ්‍ය නැහැ. ඒක අහන්න දෙයක් නැහැනේ. දැන් අපි හීනෙක දකින්න රුවන්වැලි සායකාවට ගිහිල්ලා ඉන්නවා. එනතන හීනෙන් බුරුමිට ගියයි කියමු. දැන් වීසා නැහැ කියලා ප්‍රශ්නයක් තියෙනවා. <laughs> මට වීසා ගන්න බැරුණා මම බුරුමෙ ගියයි කියලා ප්‍රශ්න තියෙනවා. මේක හීනයක් බව දන්නවනේ. ඉතින් භාවනා කරන කෙනා මේ දෙක දන්නේ නැත්නම් ප්‍රත්‍යක්ෂේ සහ හිතලුව කියන දෙක දන්නේ නැත්නම් හිතලුවට කේන්දර බලනවා නම් හිත දුවට නැකත් හදනවා නම් කද්දාක ප්‍රශ්න උත්තර දීලා ඉවසන්න බෑ. ඒ නිසා ඒ වගේ දේවල් ඉතින් බලකොඩලි සමතලා කරගෙන යන එකයි තියෙන්නේ. ඔව් ඒක ඉච්චර එහෙම මෙහෙම මම මේ ටිකක් පවෙච් එකක් සයන්හසගෙන් දැනගන්න මට දැනගන්න පිරිසුදු වුණා නම් ලියුප එකේ පිරිසුදු නම් මට කියත හැකි. පිරිසුදුත් නැහැ. ඊට පස්සේ තීරුම් කරගන්න භාවනා නෙවෙයි කොහි වෙලා හිටියත් හීන දකින්නෝනේ අපි. ඉතින් ඒකට උත්තර බඳින්න පුළුවන් අපිට. ඇයි එහෙනේ කහ පාට උනේ? ඇයි එහෙනේ රතු පාට උනේ? ඉස්සරහා පෙන්නේ, පස්සේ පෙන්නේ. පිස්සු විකාර ලෝකයක් අපේ ඔළුවේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක දැක්කට පස්සේ ප්‍රත්‍යක්ෂය තමයි අපි භාවනාදී ඉස්සරහට ගන්න. මේ පේන දේවල් හිතලුවන් නැති කරන්න ඒවා ඒවා ඒවායින් අයින් වෙන්න තමයි අත්දකින්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයකින් පටන් ගන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක විතරයි අපි වග වෙන්න ඕනේ. එතකොට පේන දේ, දැනෙන දේ අපේ හිතේ තියෙන විකාර ගතිය පෙන්නනවා. ඒක කෙලස් වගේද? කෙලස් විදිහටද කෙලස් වෙන්නේ ඒක කියලා දෙන්න අමාරුයි. ඒක මේ අදාළ නැති දෙයක්. ඉතින් ඒක ඉස්සරහට ගත්ත ගමන් ප්‍රත්‍යක්ෂයට යනවා. ඉතින් ඊට පස්සේ සාකච්ඡාව කොහේ යනවද මොනවා වෙනවද කියලා හිතන්න බෑ. ඉතින් ඉස්ලාම හිණයක් දක්වගෙනකොට නම් කියත හැකියි. දැන් මේ ජීවිතයේ අවුරුදු 50කට ගත කරපු මනුස්සයෙන්නේ. මේ පිටිපස්සේ කොහෙද යන්නේ මේ? මේක ඉවර කරන්න පුළුවන් කියලා හිතනවා. ඒ හිණ විස්තර කරලා ඇයි එහෙම පේන්නේ මෙහෙම පේන්නේ කියලා විස්තර කරන්න පුළුවන්. ඒකේ සීමාවක් නැහැ. කොච්චර ඕන දෙයක් පේන්න පුළුවන් මන්ට උත්සාහ කරන්න තියෙන්නේ ඒ කොහොමත් පෙනෙදී අපි නොමග යවන්න උත්සාහ කරද්දී අර අරමුණු කරවල ප්‍රත්‍යක්ෂේ උරගා බලන්න පුළුවන් තැන විතරයි වග වෙන්න පුළුවන්. ඒ පිළිබඳ ප්‍රශ්න අහන්න අයිතියක් නම් හැබැයි තියෙනවා. මට උත්තර දෙන්න පුළුවන් කමක් නැති එකයි මම මේ කනගාටු වෙන්නේ. එහෙම උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ. ඔය ඔක්කොම ඒ જાතිද නැත්තම් දී සිද්ධ වෙච්ච තමයි මේ පහෝගය සිද්ධ වෙච්ච නම් ගණන් ගන්න ඕනේ මම මේ කියන්නේ හිතට ආපු දේවල් සහ පෙනිච්ච දේවල් වලට කේන්දර බලන්න යන්න එපා ඒක කරන්න බෑ එතකොට වෙන්නේ ප්‍රත්‍යක්ෂේ නිකා කරනවා මූල කර්මස්ථානෙට අනදර කරනවා ඒ පේන දේවල් ගණන් නොගෙන ගියේ නැත්නම් ලෝකේ තියෙන හැම දුකකින්ම අපි පැත්තවෙනවා අපි ප්‍රත්‍යක්ෂයක් ඔළුවට දීලා කියනවා මේක ගැන විතරක් අස්තර විතර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලපං පේන සියල්ලම පුංචි කළා දාන්න ඒ පේන දේවල් ලොකු කරලා මේක පුංචි කරන්න ගියොත් පිස්සු ඩබල් වෙනවා නැත්තම් පිස්සු හොඳ එක හැදෙනවා. ඒක උපදේශය වෙලා දෙන ප්‍රත්‍යක්ෂයට යන්න ඒ පේන දේවල් කරදර කරනවා නම් බේරන්න බැන්නම් විතරක් අපි උත්තරයකට උත්තර බැඳලා අපි ආය ප්‍රත්‍යක්ෂයට එන එකයි කරන්නේ. තේරෙනවද මේ ප්‍රත්‍යක්ෂය නැත්තම් මූල කර්මස්ථානට එන එක එන්න ඕනේ කියන කාරණාව කියනකොට තේරෙනවද? තමන් ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්න ඉරියව බලන්න. නම් හුස්ම ගන්නවා නම් හුස්ම ගන්න එක දැනෙනවනේ. පිරිමැදෙනවනේ. අත්දකින්නවනේ. ඒක දිහා බලන්න. සක්මන් කරනවා පොළොව පයි වැදෙනවනේ. පිම්බීම හැකිලිම කරනවා තේරෙනවනේ. ඒකයි මේ මූල කර්මස්ථානයේ ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් කරන්නේ. ඔන්න වගේ නානා ආකාර මේ පාර හරි පාර තියදී අතුරු පාරවල් දිගේ හිත දුවනවා. ඒ වගේ සිද්ධි බාධාවක් කරගත්තේ නැහැ භාවනාවට. දැක්කා දුටුවා පමණින් එක අත්හැරලා ඉදිරියට ගියා. නිකන් මට දැනගන්න පිණිස <laughs> විතරයි ටිකක් පහුගිය සිද්ධි. දැනගන්න තියෙන්නේ ඌව ගැන හොයන්න ගියොත් සබාවවත් නොමග යනවා. Tamange හිතත් නොමග යනවා. කිසිම උපදේශයක් ක්‍රියාත්මක කරන්න බෑ. ඒක නිසා අපි කියනවා බයිසිකල් පදිනකොට Taman හෙල්මට් එකක් දාන්න පාරේ ඉන්න ඔක්කොටම හෙල්මට් අරන් දෙන්න ගියොත් කරන්න බෑ. <laughs> යන්නේ එකන හෙල්මට් එකක් දාගෙන යන්න කීතයි. ඇක්සිඩන්ට් වෙනවා හැප්පෙන්න ඉඩ තියෙන නිසා පාර යන කොයි මිනිහට හැප්පෙයි දන්නේ හැක්කන හැප්පෙන හැම මිනිහට හෙල්මට් අරන් දෙන්න ඕන කිව්වොත් එහෙම කරන්න බෑනේ ඒ නිසා ලෝකේ පුරාට හං වෙලන්න බෑ Taman සරපු දෙයක් දාගෙන එකයි තියෙන්නේ ඒ නිසා මේ වයිදී ප්‍රත්‍යක්ෂය මේකයි අනුමානේ මේකයි සිතලුව මේකයි කියලා බලලා ඒ හිතලුවට අනුමානෙට ඉස උස්සන්න නොදී නැවත නැවත ප්‍රත්‍යක්ෂයට යෙදීම තමයි අපි මේ විපස්සනා කරනවා කියලා සුද්ධ වශයෙන් කරන්නේ එතකොට දෙක සම කරලා සලකන්නත් එපා. අරව ගැන කේන්දර බලන්න දිගපල්ල හොයන්න යන්නත් එපා. එතකොට කොහොමඩක්වත් අපිට ගමනක් එල්ලයක් පෙරදක්මක් කරගන්න මාර්ගය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය නොදැනී යන විට කය අරමුණු වෙනවා නම් කයෙහි සිත පිහිටවිය යුතුද? පැහැදිලි කර දෙන්න. ඇත්තටම ආනාපානයයි කයයි කියන්නේ දෙකම එකයි. දෙකම රූප ධර්ම. කය කියනකොට මෙතන අදහස් කරන තමන්ගේ ශරීරේ නංග ලොකුයි. ආනපන කියන්නේ ඒක ඇතුළෙම තියෙන පුංචි තිතක් වගේ. ඉතින් එතකොට එක තැනක විහිත ඒකාග්‍ර එක තිතක් පේනවා අනිගන මුළු පදාසෙම පේනවා. ටීවී එක දිහා බලනකොට ප්‍රෝග්‍රෑම් එකක් නැත්නම් අපි තුමු තිත්තරන වෙලාවක් කියලා. එක තිතක් බැලුවද මුළු තිරේ බැලුවද කියන එකයි තියෙන්නේ. දෙකේදිම සතිය තියෙනවා. මේ හිතේ තියෙන එක පාරට පුංචි වෙලා ඒකාග්‍ර වෙලා ඒක සම්පූර්ණ විසිරලා පොදිය ලිහිලා යන වෙලාවල් එනවා. ඉතින් ආයෙසරයක් මතක තියාගන්න පොදිය ලිහුණොත් ආයෙ එකඟ වෙනවා. එකඟ වුණොත් ආයෙ පොදිය ලිහිනවා. ආන් මේ විදිහට වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. ඒවා අනිත්‍යත්වය තිබුණ දේ වෙනස් වෙන ගතිය විපරිණාමය ඇතිව නැතුව යන ගතිය මිසක් මේක හොඳයි මේක නරකයි කියන්න අපිට අයිතිවාසිකමක් නැහැ. මෙහෙම තිබ්බොත් වෙන දෙයක් බාටපත් වෙනවා. එහෙම තිබුණොත් වෙන දෙයක් බාටපත් වෙනවා. ඒ වෙන දෙයකටපත් උනාට සතිය නොසලී සිටිනවා. සතිය මේක මේක හොඳයි මේක නරකයි මේක ඉස්සරහා මේක පස්ස මේක සමත වික විපස්සනා කියලා තෝරන්න යන්නේ දිගට අඛණ්ඩව සතිය පවතිනවා නම් ඒ නැලවිලි පැද්දිලි හෙලවිලි කම්පන චංචල තියේදී අරමුණේ දිගට අඛණ්ඩ භාවයේ සතිය ගන්න ගියාම හිතේ හයි වීමක් මුල් බැස ගැනීමක් ස්ථාවරයක් ලැබෙනවා. ඒ නිසා අරමුණ කොච්චර වෙනස් වුණත් ඒ අනුව සතිය කඩා ගන්න නැතුව ඉදිරියට යන්න උත්සාහ කරන්න. ගරු ස්වාමින් ගරු ස්වාමින් වහන්සේ එලිමහනේ භාවනා කිරීමේදී අවට සිටින සතුන්ගෙන් උදාහරණ රිලවුන් වඳුරන් හිරැරවේයයි බියක් සිතට ඇතුළු විට කුමක් කළ යුතුද? බුදුගුණ හෝ මෛත්‍රිය වැඩිම සුදුසුද? ඉතින් ඇත්තටම රිලවුන්ට සෑහෙන්න බයක් තියෙනවා. ඕගොල්ලෝ එළිය භාවනා කරනවා. අපිට ඕගොල්ලන්ගෙන් කරදරේ ඉතින්. උන් එම කවදාකවත් කියලා නැහැ මට හැබැයි. ඉස්සර මෙහෙම සුදු මත ගත්ත කට්ටිය එළිය භාවනා කරුවේ නැහැ. දැන් ඇවිල්ලා ඉන්නවා ස්වාමීන් වහන්සේ අපිට බයක් වෙයිද කියලා. එහෙම එකක් නැහැ නෑ උන් ගැනත් අනුකම්පා කරන බය නම් මේකේ කරන්න. එහෙනම් එළියේ ඉන්නකොට මේ බය එන එක මෙනේ කරන්න. මට දැන් ආනපාන නෙවෙයි තේරෙන්නේ ශ්‍රීලාව ඇත්තද දන්නේ නැත්ද නැත්ද දන්නේ නැහැ. නමුත් බය එනවනේ. ඉතින් මට බය ආපුවාම කොහොමද ආනපානේ? බය නැත්තාම කොහොමද ආනපානේ? ඒ හිතලුවක් වෙන්න පුළුවන් හැඟීමක් වෙන්න පුළුවන් මානසික වර්ණ ගැන්වීමක් වෙන්න පුළුවන් ඒ මොන දේ ඇවිල්ලා අපිට බලපෑම් කරන්න හැදුවත් ඒක ඇතිකොට ආනපානෙ කොහොමද ඒක නැතිකොට ආනපානෙ කොහොමද කියලා බැලුවොත් ඒ හැම දෙයක්ම විනිවිදගෙන ගියා වෙනවා. එimhe විනිවිදින්න බැරි දෙයක් මේ ලෝකේ නැහැ. මොනම දෙයක්වත් නැහැ. ඒකකොට බලන්න බඩගිනි තියෙනකොට ආනපානෙ කොහොමද බඩගිනි නැතුවම කොහොමද? ගමනක් යන්නේ ඉස්සලා ආනපානෙ කොහොමද? ගමනක් ගිහලා ඇවිල්ලා ආනපානෙ කොහොමද? ලෙඩ වෙන්නේ ඉස්සලා ආනපානෙ කොහොමද? ලෙඩ වුණාට පස්සේ ආනපානෙ කොහොමද? සීතලේදී ආනපානෙ කොහොමද? උණුසුමේදී ආනපානෙ කොහොමද? ඔකට තමයි බුදුහාමුදුරෝ කුසීත වස්තු සහ විරි ආරම්භ වස්තු කියන්නේ. මෙතන කියන්න පුළුවන් හිතට බයක් බාහිරේ තියෙනකොට ආනපානෙ කොහොමද? හිත බයක් නැතිකොට ආනපානෙ කොහොමද කියලා ඉස්සර කියන්න පුළුවන් නම් ආනපාන පැත්තෙන් සාපේක්ෂව උත්කෘෂ්ටයි. ඒ හැම එකක්ම එන්නේ බලන්න අපිව. මේ ආනාපාන භාවනාවට මේ බාහිරින් එන දේවල් මොන විතරද බලපාන්නේ කියලා. ඒක බලලා ඒ විදිහට ඒක වාර්තාගත කරන්න පුළුවන් නම් හුඟක් දියුණු මනසක්. නමුත් අපි හුඟක් වෙලාට කරන්නේ මේ ඇති වෙච්ච බාහිර කාරණාව කියනවා මිසක් ඒකට ආනාපාන සම්බන්ධතාවය නොකියවන නිසා මේවා පල්හැලි බවටපත් වෙනවා. මේවා කට කතා බවටපත් වෙනවා. මේවා සම්පප්පලාප බවටපත් වෙනවා. ඒක නියම දෙයක් බවටපත් වෙන්න නම් එහෙම බය එනකොට ආනාපාන හිත දාන්න පුළුවන් කොහොමද තේරෙන්නේ? බය නැති වෙලාවේ හිත ආනාපාන දාන්න පුළුවන් කොහොමද තේරෙන්නේ කිව්වනම් උත්කෘෂ්ටයි. ගරු ස්වාමීන් වහන්සේ මා විසින් ආනාපාන සති භාවනාව මාස 5ක පමණ කාලයක සිට පොදු පුහුණු කරමින් සිටියත් හුස්ම ගැනීම හා පිට කිරීම වශයෙන් පමණක් මෙනෙහි කිරීමට හැකි වී ඇත. එමගින් සිත සමාධි කර ගැනීමටද හැක. එසේ වුවත් හුස්ම රැල්ල ගැටෙන ආකාරය හෝ එහි කෙටි දිග බව වටහා ගැනීමට මෙතෙක් අපහසු වී ඇත. ඒ සඳහා සුදුසු පිළිවෙතක් පහදා දෙන මෙන් ඉතාමත් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට අපේක්ෂිත බෝධියකින් නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමි. ආනපන ඇත්තටම අල්ලගත්තා, වගලාගත්තා, මූණට මූණ දාගත්තා, මුලිච්ච කරගත්තා කියලා කරුණු තුනකින් දල වශයෙන් කරුණු තුනකින් කෙනෙකුට විශ්වාසය කරන්න පුළුවන්. දැන් මගේ හිතේ තියෙන ආස්වාද ප්‍රසවාසයේ මේ ආස්වාසේ ප්‍රසවාසයේ නෙවෙයි. මේ ප්‍රසවාසයේ ආස්වාසේ නෙවෙයි කියලා දන්නවනම් උත්කෘෂ්ටයි. එහෙම නැත්තම් දැනගන්න පුළුවන් ආස්වාස කරනකොට වදින්නේ නහය මෙතනය උදාහරණයක් වශයෙන් කියනවා වම්නාස්පුඩු ඇතුල් පිටියේ පිට කරනකොටත් එතනමද නැත්නම් නාසිකාග්‍රේද උඩුතොලේද ස්ථාන යනවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ හිත දැන් සද්ද වේදනා හිතවිලි වල නෙවෙයි තියෙන්නේ ආනාපානේය නැත්නම් මගේ තියෙන්නේ සද්දකය නෙවෙය ආන්නෝ කාරණා තුනෙන් ඕනේ දෙයක් තිබුණොත් ඇති. මේක එකකින් ගෙට ගියාට පස්සේ ඊටු විව පේන්න පටන් ගන්නවා. කොයි දෙකින් අපි ඉස්සල්ලාම කළ තියෙන්නේ ආනපානිය යාලු කරගන්න එකයි මේ හිත හිත ගිහිල්ලා නෙවෙයි පිට සද්දක වේදනාවක් නෙවෙයි ආනාපානය කියලා දැනගන්න පුළුවන්. නැත්නම් මේ හැපෙන තැන මෙතන කියලා දැනගන්න පුළුවන්. එහෙනම් ආස්වාස මෙහෙමයි ප්‍රස්වාස මෙහෙමයි කියලා සවිස්තරව දැනගන්න පුළුවන්. කොයි එකෙන් දැනගත්තත් ඒක විශාල පිම්මක්, ඉදිරි පිම්මක්. ඒකේ ගොඩාක් වෙලා බල බල ඉනකොට එක සැරයකට එකයි පේන්නේ. අන්නේම චිත්තක්ෂණ තුනක් එකතු වෙලා පෙන්ලා දෙනවා. ආනාපාන කියන සංසිද්ධියේ පැතිකඩ තුනක් තියෙනවා. මේ පැතිකඩ තුන මෙන්න මේ tikai කියලා තේරෙනවා. දැන් මේක කියලා තියෙන එකක් වැටහෙනවා. ඊටු ටික බලන්නේ කොහොමද කියලා. ඒකට කෙටි උත්තර තමයි වැටහෙන එක දිගේ හිත තැම්පත් කරගෙන එහෙම නැත්නම් මේකත් ලොකු ජයග්‍රහණයක් කියලා හිතාන බොහෝ වෙලා ගත කරා. ගත කරනකොට ඒක අනිවාර්යයෙන්ම කියයි මේ මම හිත තියෙන්නේ ආනාපානේ ශබ්ද හිතවිලි වේදනවල නෙවෙයි. මට මේ ආනාපානේ දැනෙන්නේ කකුල් වල නෙවෙයි. නැබේද, පපුවේද, උගුරේද කියලා ටික වෙලාවක් යනකොට තේරෙනවා. ඒකට එnde ඉඳ දීලා බලනවා මිසක් හොයන්න ගත්තොත් වෙන්නේ අර ආනාපානෙත් එක හිත තැම්පත් වෙන ගතිය, තලතුණා වෙන ගතිය. එහෙම නැත්නම් පසදියටපත් වෙන්නේ නැහැ. අනේ අපේක්ෂාවකින් තොරව බලන්න බලනකොට දැනටමත් හරි ගිහිලා තියෙන කියලා හිතාගන්න. ඊතුරු පැතිකඩ පෙනී කියලා විශ්වාසය පළ කරන්න පුළුවන්. පූජනීය ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී කෙටි වී යන හුස්ම රැල්ල සිහියෙන් පවත්වාගෙන යන්නෙමි. ඒ අවස්ථාවේදී මොහොතෙහි සුදු පෙන පිණුවෙන් අවස්ථාවකට මා පැමිණේ. හරියට මගේ කයේ හැඩය ටියුබ් ලයිට් එකක් වගේ. එය පැයකට ආසන්න කාලයක් පවත්වා ගන්නට හැකියාව තිබෙනවා. නැවත ඒ ආනාපානයට ඇවිත් කලින් ලෙසටම පවත්වා ගන්නට පුළුවන්. භාවනාවට වාඩි වෙද්දීම හුස්ම රැල්ලේ එකඟ බව දැනෙනවා. මේ පිළිබඳව ඔබ වහන්සේ පහදා දෙනෙමින් පහදා දෙන සේක්වා. තිරුවන් සරණයි. මේකෙත් එච්චර මේ මේ විස්තර අවශ්‍ය කරන්නේ මේක මෙතන පුංචි සැකයක් තියෙනවා. ඒකයි මේ ප්‍රශ්නේ අහන්නේ. අනේ සැකේ සාධාරණයි. හැබැයි සියුම්. අනේ සියුම් ඒ සාධාරණ සැකේ නැති කිරීමට දෝ ਸਰවචනාංශයේ උපක්‍රම දෙකක් පෙන්වනවා. උපමාන දෙකක්. මෙතෙන්න ගියේ අහම්බෙන් නෙවෙයි භාවනාවෙන් ප්‍රතිපදාවෙන් සීලෙන් සමාධියෙන්ද කියලා බලන්න. නිකන් මින්නකොට එක පාට වෙච්ච දෙයක්ද නැත්නම් ගොඩක්කල් භාවනා කිරීම නිසා ප්‍රතිපදාවෙන් වෙච්ච දෙයක්ද දෙක මෙතෙන්ට එනකොට සාමාන්‍ය ජීවිතය ගත කරනට වැඩිය කෙලෙස් වැඩිද අඩුද කියලා බලන්න මේක භාවනා ප්‍රතිපදාවෙන් අපේවක් නම් කෙලෙස් අඩු නම් මේක අනුග්‍රහ කරන්න බොහෝ වෙලා හිටින්න වැඩි වේලාවක් පාත්තන්න කල යුත්තේ කරන්න මේක ප්‍රතිපදාවෙන් නෙවෙයි හීනෙන් නැගිටපු ගමන් දැක්කනම් වතුර බාල්දිය කොළොට වැටිච්චලා දැක්කනම් ඔන්න අපිට කියන්න පුළුවන් අහම්බෙන් වෙච්ච එකක් කියලා ඒ වගේ මේකට බය වෙනවා නම් මේකට චකිත වෙනවා නම් කිතයි කෙලස් වැඩි වෙලා තියෙනවා කිය. එහෙමනම් අතාරින්. එහෙමනම් වැඩි දුර යන්න බෑ ගිය ගමන් අවුල් වෙනවා. ප්‍රතිපදාව වෙනන් යන්නේ කෙලස් අඩු වෙනවා නම් ඒ දේ නැවත නැවත කිරීම තමයි අපි ඒකට කරන අනුග්‍රහය. ගෞරවනීය ස්වාමින් වහන්සේ හුස්ම රැල්ලේ සිට සිත පිහිටුවද්දී එක නාස්පුඩුවකින් පමණයි හුස්ම රැල්ල ආනාපානය වන්නේ. එසේ විය හැකිද? පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඒක විය හැකිද කියන එක නම් තමයි තමයි පරීක්ෂා කරලා බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් බලන්න තියෙන්නේ එහෙම වෙච්චාම මැරෙයිද? එහෙම වෙච්චාම අංශභාගෙද? එහෙම නැත්තම් දැන් බලපින්ද පේනුණාට වෙනදත් වෙලා තියෙන්න ඕම්ම වෙන්න ඇති. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අඩු ගානේ හිත පිට ගිහිල්ලා නැහැ කය ඇතුලේ තියෙනවා. අඩු ගානේ එක නාස්පුඩුවක් තේරෙනවා කියන සතුට ගන්න දන්නවනම් ඕකෙන් එන මේ අරියාදුව නැති වෙලා ඊතුරු පැත්තත් එන වෙලාවක් එයි. ඒක නිසා දැන් මේ අපි කරපු ප්‍රයත්නේ නිසා අඩු ගානේ සමහරවිට ආස්වාස විතරක් කරන ප්‍රසවාසය වැටෙන්නේ. සමහරවිට එක නාස්පුඩුවක් කරනවා අනිත් එක වැටෙන්නේ නැහැ. ඉතින් ඒකකොට වටිනකම තියෙන්නේ එක නාස්පුඩුවක වැටෙන බව වැටහෙන බව වැටෙන බව වැටහෙන අතර අනිස් නාස්පුඩුවේ වැටෙන්නේ නැති බව වැටහෙනවා. ඒ තමයි ලොකුම ඥානය. මේ ආස්පුඩුව මට දැනෙනවා මේකේ දැනෙන්නේ නැහැ කියලා ඉතින් දෙකම දන්නවා කියන්නේ. මම දැන් මේ මම කියන්න හදන කාරණාවල මට නම් ප්‍රසිද්ධයි මේ කියනකොට තේරෙනවද මට සැකයි. එක නාස්පුඩුවක දැනෙන බව දන්නවා අනිත් නාස්පුඩුවේ දැනෙන්නේ නැති බව දන්නවනේ. ඉතින් ආරක්ෂාව තියෙනවා. එච්චරයි. ඒක දැනෙන්නම ඕනයි කියලා තිබුණා ඔන්න එහෙම කොහේ හරි සූත් එක සඳහන් කරලා තිබුණා අපි නඩුවක් දාන්න වටිනවා මෙන්න දැනෙන්න විලා තියෙනවා මට දැනෙන්නේ නැහැ. එහෙම නැහැ. කොයි වෙලාවෙත් ওই දෙකෙන් එකක් තමයි ප්‍රසිද්ධව සිද්ධ වෙන්නේ. ඉතින් ඒ දැනෙන දේ දන්නවනම් ඒක මාරු වුණාට කමකුත් නැහැ. ඒක එමෙති බට කමක් නැහැ. අන්නේ විවෘතකම තමයි භාවනාදී අපි ගොඩාක් සාදර වෙන්න ඕනේ. අපේක්ෂාව තියෙනවනම් දෙකම දැනෙන්න ඕනේ. මෙහෙම වෙන්න ඕන කියලා හැමදාම බලාපොරොත්තු සුන්වීමෙන් ජීවිතය පිළිබඳව කලකිරීමක් වෙනවා. එන ඕනම දෙයක් බාර ගන්න. අහවලදී විය යුතුයි කියලා එහෙම ස්ථිර නිත්‍ය සාහාර මොකක්වත් නැහැ මේ. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව සම්බන්ධව විස්තරාත්මකව කියා දෙන මෙන් අයදිමි. ඔබ වහන්සේට දීර්ඝායු. හිත ඇහුවනම් තමයි හොඳ යන්න ඉස්සලා අනේ ශාන්ති යන්න ඉස්සලා කමටහනක් දුන්නා නම් මුළු රෑතිසේ රාමායනේ බලලා උදේට අහනවලු මේ රාම සීතගේ කවුද? ඔන්නේ වගේ තමයි. මේ තාම දීලා නැහැ මේ හංගගෙන ඉන්නවා තියාගෙන ඉඳ තියෙන්නේ. ඔයා අර කට්ටියට දෙන්න නැත්නම් අඩු ගානේ මට විතරක්වත් දෙන්නකෝ කියනවා. ඒ නිසා මම කියනවා යනකොට හරි ගැසලා දෙයි. චන්දනට ඒ සන්තෝෂයක් හිතුනොත් අර මූලික උපදේශපටිය. ඒක නැවත නැවතත් අහන ඔයින් යා මොකක්වත් නැහැ. ඔය කියලා දීලා ඕගොල්ලෝ දන්න හරිය වැඩිකමයි තියෙන්නේ. කවදාවත් අඩුකමක් නැහැ. ඉතින් හිතන මේ දැනුම වැඩි වුණොත් භාවනා ලේසි වෙයි කියලා. නෑ. භාව තව දැනුම වැඩි වෙන්න වැඩි වෙන භාවනාව කුරුවල් වෙනවා. භාවනාව ඇඹුල් වෙනවා. භාවනාව පාලනය කරගන්න බැරුව දන්න හරි හොඳට ඕම ඇති. දැනෙන්න ඕන ටික ඉතුරු හරි දැනේ. නමුත් මේ මූලික උපදේශ පන්තියට නැවත නැවත හිත යොදන්න. එතකොට Tamanට තේරෙයි මොනවාක්වත් අඩුවක් තියෙන එක නෙමෙයි අපේ හිත මොනවා දුන්නත් ඇති වෙන જાතිකක් නෙමෙයි. ඇති කියන දේ දන්නේ නැති හිතක්. ඒ නිසා හැමදාම ඉල්ලන්න පුරුදුලා තියෙනවා. බැගෑ වෙන්න පුරුදුලා තියෙන්නේ. යාප්පු වෙන්න පුරුදුලා තියෙන්නේ. දාස වෙන්න පුරුදුලා තියෙන්නේ. බැගෑ බැලයක් වෙන්න පුරුදුලා තියෙන්නේ. කරුණාකරලා හිතට ධෛර්යය දෙන්න අපි බුද්ධ පුත්‍රයෝ බුද්ධ දුහිතෘ කාවෝ. අපි ධර්මයේ දාන්නවා අනික් මිත්‍යා දෘෂ්ටිකයන් වැඩි තිරිසනුන්ට වැඩිය යක්ෂයන්ට වැඩිය ප්‍රේතයින්ට වැඩිය. ඒ වගේම අපි දැනට පුරනවා. මේ ජීවිතේ තරක නැහැ මේක නැහැ කියන ගත්තොත් ඒකට කියන්නේ මේ හූනියමක් කියලා. සාපයක්. පාපයක්. මේ දන්නේ නැති දේවල් ගැන මෙච්චර තටමන එක මෙච්චර දන්න දේවල් තියෙදි කල යුත්ත තියෙදි ඒ නිසා දිගට කරන්න ඒ තේ නමුත් මම කියනවා මූලික උපදේශ පන්තියට නැවතත් අහුම්කම් දෙන්නේ ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවක් කිරීමේ පියවර පැහැදිලි කර දෙන්න. සෑම විටම මුල් පියවරෙන් ආරම්භ කළ යුතුයද? භාවනා කිරීමේදී උස් අසුනක වරාණ තුල කුඩා පුටුවක ඉඳ භාවනා කිරීම ඕනෑම යෝගීෙකුට සුදුසු වන්නේද? ඒ තුලින් බිරිය වැඩිවීමට බාධාාවක් වේද? මේ වහින්තන එකක්වත් නෑ මේකේ අහපු නැති ප්‍රශ්න උත්තර දීපු නැති ප්‍රශ්න. සක්මන් භාවනාව පිළිබඳවත් ඉස්සලා කියපේකමයි තියෙන්නේ මූලික උපදේශ පන්තිට උපදේශ දෙන්න අහුන් කන් දෙන්න ගරු කරන්න එතකොට ඔකේ ඔය දන්න ටිකට යයි මොකක්වත් නැහැ හැම කෙනාම උදාසනක ඉඳගන්නේ කියලා බුදුහාමුදුරු කියලා නැහැ කිඳි ලෙඩ කේන්ද්‍රි ගන්න ලෙඩ තියෙන කට්ටිය විතර ලෙඩ නැති කට්ටිය කේන්ද්‍රි ගන්න ඕනේ නැහැ ඒක යාළුවක දෙකන කේන්ද්‍රි ගන්නවා කියලා අපි කේන්ද්‍රි ගන්න ඕනේ ඒ කේන්ද්‍රි ගන්න ඕනේ ලෙඩ හින්දා ජාපි උකට කේන්ද්‍රි ගන්න ලෙඩ තියෙනවා නම් කේන්ද්‍රි ගෑවෙනයි බේම හැම යෝගාවචරයකම උසාසනක ඉඳ ගන්න ඕන කිව්වොත් එimhe බුදුහාමුදුරෝ යෝගාවචරේ පාස ආසනයක් හදලා දෙන්න වෙනවා. එහෙම ගන්න දෙනවා නැහැ. බැරි නම් හැරමිටියක් අරගන්න. බැරි නම් උසාසනයක් ගන්න. උසාසනයක් ගත්තට පස්සේ බලන්න බිම ආසනේ ආනපාන කරනකොට කොහොමද උසාසන කරන කොහොමද වෙනස දන්නවනම් ඔන්න ඒක විශ් වටිනා තොරතුරක්. ඒක උසාසනයක හරියනවමයි මිටි ආසනේ හරියන්නේ නැහැම එහෙම නියාමයක් නැහැ. ඒ නිසා ගොඩාක් කල් භාවනා කරනකොට තමයි අපේ හිතේ තියෙන මේ වගේ මේ හිතවිලි mati මතාන්තර තියෙන දේවල් අයින් වෙන්නේ අපි භාවනා කරන ගමනුත් අනුන්ගෙන් අහලා ගන්න හදනවා. ගොඩක් කල් යනකොට තේරෙනවා මේ භාවනාව කෙටි ක්‍රම වලින් හොයනවා අපි. එහෙම නැත්නම් මේ පිට උපක්‍රම වලින් හොයන්න හදනවා. කද්දාවත් බෑ. කරලා කරලා කරලා කරලා හැම හැම විදිහටම කරලා බලලා තමයි තමන්ම පරිශන කරලා තීරු කරනවා මිසක්කා ඒම කෙටි ක්‍රමයක් කෙටි තැනක් එහෙම නැත්නම් වෙලාවක් මොකක්වත් නැහැ. එහෙම හිතනවා නම් ඒක මේ භාවනා අව탁සීරු කිරීමට කරන උත්සාහයක්. ඒ නිසා ඉඳගෙන බලන්න උසේ එකක් ඉඳගෙන බලන්න බිම එකක් ඉඳගෙන බලන්න උසේකේදී කොහොමද ආනපානේ බලන්න බිමේකේදී කොහොමද බලන්න හිටගෙන බලන්න ඇවිජිමින් බලන්න නිදාගනිමින් බලන්න ඒවා සේරම වැටෙන්නේ ආර්ය පරිශ්‍රණය ඇතුලේ. කවුරුත් කියන්නේ ඇහුවට කමක් නැහැ. නමුත් ඒකෙන් එන්නේ නැහැ මොකක්වත්. එන්නේ Taman කර බැලීමෙන් ලැබෙන අත්දැකීම තමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානය වඩන විට එන එන සිතිවිල්ල අතහරින වෙනුවට ඒ දෙස බලා එහි අනිච්චතාව හේතුඵල මායාව දැකීමට ඇති කැමැත්ත නැති කල නොහැකේ කලක් මම සිතුවිල්ල විදර්ශනා කිරීමට පෙළඹී සිටිය නිසා විය හැක මේට මා කල යුත්තේ කුමක්ද දැන් මේ බව දන්නකම විතරක් හොඳටම ඇති හිතවිල්ලක් එනකොට මේක අනිච්චං කියලා මේක නැති කරන්න එහෙම නොයේවා කියලා නැති කරන්න නැත්නම් එහෙම නැති කිරීමේ හැඟීමක් තියෙනවා ඒක දැන් ඇබ්බැහි වෙලා තියෙන ප්‍රශ්නයක් නැහැ. Taman එක දන්නා තාක්කල් කොහොමඩක්වත් මෙතන ද්වේෂයයිසිකේ වැඩ කරන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ ආනාපානයි කියන එකට ද්වේෂයක් ගන්න අමාරුයි. ඒක මධ්‍යස්ත එකක්. ඉතින් ඒකට බාධා කරන දෙයට ද්වේෂ කිරීම සදාචාරය කියලා හිතනවනම් ඒක විපස්සනා කියලා හිතන දෙකම බොරු. අපිට තියෙන්නේ මොන දෙයට හෝ ද්වේෂයක් එනවා. ඒකෝට ඒක අනිච්ච දුක්ඛ අනත්තම් කියලා හරි එලවනවා. නුද්දකින් නොපතන් කියලා හරි එලවනවා. නොවේවා කියලා හිතන කොයි එක කෙරුවත් තියෙන ද්වේෂය. ඒ සායකට කියනවා නුරුස්නා ගතිය, තමන්ද තමන් විවේචනය කරන ගතිය, නැත්නම් මේ සද්දේ හිතවිල්ල ඇති කරන කෙනාට ද්වේෂ කරන ගතිය, ඇයි හද්දෙයනේ මෙච්චර වාහන කරනකොට මට හිතවිලි නෑවිත් එන්න බැරිද කියලා එහෙම හිතන ගතිය. ඔක්කොම ද්වේෂයිසිකේ પરම්පරාව. එනිසා ඒකට නම් කරගන්න මේ වෙලාවේ කෙනහිල්ලක් එහෙම නැත්නම් නුරුස්නා ගතියක් තියෙනවා. මේකට සාසනය සඳහන් කරන්නේ द्वේෂය කියලා. මෙන්න ආනාපානයත් කරනකොට द्वේෂය වැඩ කරන හැටි. ද්වේෂිතීදී මට ආනපන කරන්න පුළුවන්ද? ද්වේෂය ඉස්සරහදී ආනපන පිටිපස්සෙන් ඉන්නවද? ආනපනයේදී ද්වේෂය පිටිපස්සෙන් ඉන්නවද? ආනේ ටික බලනවනම් අපි ද්වේෂත් ආහාර කරගත්තා වෙනවා. පරේෂයෙන්ට අමුද්‍රව්‍යයක් කරගත්තා වෙනවා. අන්න ඒ විදිහට ඒ නිතර කවුරු හරි එනවනම් පණිවිඩයක් දෙන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක අයින් කරන්න යන්නත් එපා. ඒක අයින් කිරීමේ දාසාවක් තරහක් හිතේ තියෙන කල කලබල වෙන්නත් එපා. මේ ද්වේෂය තියෙන ආනපන ඉස්සරහින්ද පිටිපස්සෙන්ද මේක තියෙදි ආනපන කරන්න පුළුවන්ද කියලා බලන්න ඔය ද්වේෂය නැති කෙනාට වැඩි ඉස්සරහට පණින්න ලොකු හේතුවක් වෙනවා මේ ද්වේෂය. හරියට දන්නවනම් පාවිච්චි කරන්න. ගර්ථ ස්වාමින් වහන්සේ ඊයේ පැවැත්වුණු ධර්මදේශනයේ දේශනා කළ කාම සංඥා සහ කාම ගුණය උදාහරණ සහිතව තවදුරටත් පැහැදිලි කර දෙනෙමින් කවුරුවෙන් ඉල්ලා සිටිමි. නිර්වාණ සත්‍ය. ඒක තමයි වස්තුකාම සහ ක්ලේශකාම කියලා කියන්නේ. කෙලෙස් ඇති කරන්න උදව් වෙන වස්තු තියෙනවා පුරුෂයෙකුට ස්ත්‍රියාවක් ස්ත්‍රියාවකට පුරුෂයක් එතකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට කියන වස්තුකාමකය ඒව කෙරේ ඇති ආසාව ඒවෙන් පිට හිටියත් ඒවට තියෙන බැඳීමට කියනවා ක්ලේශකාමී කියලා ඉතින් මේක තමයි ලෝකෙම තියෙන උච්චාරය ඒ නිසා කොච්චර හරි නිදර්ශන දෙන්න පුළුවන් කොච්චර නිදර්ශන දුන්නත් මේකේ හෙල් සත් අඹ අබමල් රිනුක වෙනසක් වෙන්නේ ඉතින් ඒක වැඩ කරනකොට තමයි තේරෙන්නේ මේක බූවල්ෙක් වාගේ මුළු ලෝකේ පුරා පැතිරගෙන අපිට කරදර කරන එක විතරයි තියෙන්නේ. මොකද ශෝකයක් ඇති වෙලා තියෙනනම් ওই දෙක නිසාම තමයි. අපි ප්‍රේම කරාන යමකට එතනින් තමයි මේ ශෝකය ඇවිල්ලා තියෙන්නේ. පෙමතෝ ජායති ශෝකෝ. ඒ නිසා ඒක ඔක්කොම කියලා දෙනකන් ඉන්න බෑ. Tamange තියෙන තර්ක නායතත් මේ අනුව ණය ක්‍රමයට හිතලා තේරුම් ගන්න උත්සාහ කරනවා. තිරුවන් සරණයි ගෞණීය ස්වාමින් වහන්සේ ඊයේ රාත්‍රියේ සක්මන් භාවනාවේදී දකුණ වම හා ඔසවනවා තබනවා යනුවෙන් සක්මන් කළා. ටික වේලාවක් දකුණ වම අමතක කරමින් পায় පතුලේ වැලි මත හිත පිහිටියා. හිත වෙනස් වුණාද සොයන විට නැවත පාදයට යොමු වුණා. ටික වේලාවකින් නැවත පතුලේ යට ගෑවෙන වැලි මතම පිහිටියා. සිත වෙනත් පිටදයකට ගිය බවත් දැනුනේ නැහැ. කිසිම වෙනසක් නැතිව පැය 1 විනාඩි 15ක් පමණ සිටියා. තවත් ඉඳීමේ හැකියාව තිබුණා. මේ පහදා දෙනමින් නිලා සිටිමි. ඇත්තට මේ පහදා දීමක් අවශ්‍ය නැහැ. මොකද්ද මේ වගේ වෙනකොට Tamanට ඇතිවෙච්ච සැකේ මොකද්ද කියන්න පුළුවන් නම් පිටකිනුට සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්තම් මේක නිගතිගට කරලා බලන්න. පේන විදිහට එච්චරම පැහැදිලි කිරීමක් අවශ්‍ය කරන තත්යක් නෙමෙයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මට ආනාපාන සතිය වඩද්දී මගේ හුස්ම රැල්ල සියුම් වී ගොස් එම හුස්ම රැල්ල නැති යන ස්වභාවයක් ගනී. වරාණ ඇතුලේ තියෙනවා මෙහිදී හුස්ම රැල්ල වැදෙන ස්ථානය හඳුනාගත නොහැක. මෙම මොහොතේදී සිතට විවිධ සිතිවිලි ගලා එන අතර එම සිතිවිලි සමග හිත පැටලෙන බවක් ඇතිවේ. නැවත ස්වභාව අසාර්ථක වේ. මේට විසඳුමක් දෙන්න. ඔබට බොහොම පිං. නැවත ස්වභාවය නැවත භාවනාව ආසාර්ථක වේ මේකට පිසුදුමක් දෙන්න. එච්චරයි භාවනා ආසාර්ථක වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද සතිය කැඩනවද නැගිටලා යන්න හිතනවද නැත්නම් මේන හිතිලට ද්වේෂ හිතනවද මොකද්ද කියන එක බරපතල වැඩි අසාර්ථකුණයි කියන එක තා පොඩ්ඩක් විස්තර කියලා දෙනවනම් මේ එතෙන් එනකන් නම් මට වැරද්දක් පේන්නේ නැහැ. මොකද්ද මේ අසාර්ථක වුණා කියන එකෙන් මේ ප්‍රශ්න කරුව අදහස් කරන්න කියන එක පොඩ්ඩක් විස්තර වෙනවනම් හොඳයි. එහෙම නැත්නම් අපේ ප්‍රශ්නේ පැත්තකට දාලා ඊගාව ප්‍රශ්න ඊගාවකට යනවා. හරි ස්වාමින් වහන්සේ මම දැන් සක්මන් භාවනාව භාවනාව මළුවේ එක් කෙලවරක සිට අනෙක් කෙලවරට ගොස් ආපසු මුල සිට තැනට එන තෙක් වරණ තුල පියවර 60ක් පමණ සිත වෙන අරමුණකට යා නොදී කළ හැකියි. වම් පාය තබනවා දකුණු පාය තබනවා යනුවෙන් දැනට කරමි. මින් ඉදිරියට මාහට යාමට සුසුසුදයි උපදෙස් දෙන්න. තෙරුවන් සරණයි. ඉදිරියට යාමට ඔය පැහැදිලිව එක සැරයක් ගිහිල්ලා එන්න පුළුවන් නම් ඒ වගේ තව එකක් කරන්න බලන්න දෙකක් කරන්න බලන්න තුනක් කරන්න බලන්න එතකොට Tamanda ඒ සක්මන් මළුව ඇතුලෙන් පිටතට හිත යන්නේ මං සක්මන් කරන තාක්කල් හිත තියෙනවා කියන විශ්වාසය තව ඉදිරියට වඩන්න ඒ මේ යන ක්‍රමයේ Tamanda කෙලෙස අඩු වෙන බව දන්නවනම් ඒක දිගේ අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න ඉඩ තියෙනවා ඉඩ ඉදිරියට යන්න කියන එක වැඩි මේ පැකිලිමකින් තොර උපදෙස් දෙන්න පුළුවන් ගරු ස්වාමින් වහන්සේ පාපයක් බව දැන සිටියත් ධර්මයට නැඹුරු නොවූ තරුණ අවදියේදී මාගේ දරු ගැබක් ගබ්සා කරන ලදී. භාවනාවට වාඩි වූ සමහර අවස්ථාවලදී මෙය මට මතකයට නැගේ. එම පාපයේ හේතුවෙන් මාගේ භාවනාව සාර්ථක නොවන්නේ යයිද සිතේ. මට මේ භාවනා භවයේදී මාර්ගඵලයක් ලබා ගැනීමට වරන් ඇතුළේ මේ අකුසලයේ නිසා නොහැකියයි බයක්ද ඇතිවේ. මට අනුකම්පාවෙන් පිළිතුරක් ලබා දෙන්න. ඔබ වහන්සේට නිවන් සුවත් වේවා. බය තියෙනවා නම් යන්න බෑ. නමුත් බුද්ධ ජානනාංශයේ ඒ එක භවයක කර්මා කර්මා කර්මාවරණ කෙලෙස් ආවරණ කියලා දෙකක් පෙන්ලා තියෙනවා. මේක කර්මාවරණයක් නෙවෙයි කෙලෙස් ආවරණයක් තමන් කරපු එකක්. ඉන්නේ ආනන්තරය කුසල කර්මයක් වුණොත් මේ ජීවිතේ නිවන් ලබන්න බෑ. අම්මා මැරුවොත් තාත්තා මැරුවොත් රහතන් වහන්සේ නමක් රහත් මෙහිණින් වහන්සේ නමක් බුදුන් වහන්සේගේ ලේසෙලුවොත් බෑ. නමුත් අනිත්‍යවත් කරලා මේ වගේ එකට බය වුණොත් ඒත් උන්න නිවන් නොගෙන් ඉන්න පුළුවන්. ඒ අයිතිවාසිකමක් තියෙන ඕන කෙනෙකුට. දැන් කූඹියෙක් මරලා බුදුන් මරුවා වාගේ කනකාට වෙන්න පටන් ගත්තොත් බුදුන් මරුවා හා තමයි අකුසල කරගන්න පුළුවන්. ඒ වගේ කර්ම රෝගයක් මේකේ තියෙන. ඒක නිසා ඒක කල්පනා වෙන වෙලාවේදී නැවත හිතට එන වෙලාවේදී බලන්න මේක මේ වර්තමාන මොහොතේ පවත්තන්න දෙන්නේ නැතුව වටන දෙයක්. එයා කොච්චර වැට්ටුවත් යම් කිසි වෙලාවකට පස්සේ ආය වර්තමාන මොහොත තියන්න පුළුවන්. නිසා කියන්නේ තියෙන උඹ වට්ටපම් මන්න ගිටනවා. උඹ වට්ටපම් මන්න ගිටනවා. ඒකට මයිලක නම් තියෙනවා සෙල්ලම් බඩුව මම බුරුමෙන් ගෙනල්ලා. ඒ සෙල්ලම් බඩුව කොච්චර පයින් ගැව්වත් නැගිටිනවා. ටම්බ්ලින් ගෙලිය කියලා කියන්නේ ඒකට මේ ඉංග්‍රීසියෙන් පිට් ඇන් ඩයින් කියලා තමයි කියන්නේ බුරුම් භාෂාවේ. මේ විශ් කරපු ගමන් හෙල්ලිලා හෙල්ල නැගිටිනවා. පයින් ගහපු ගමන් නැගිටිනවා. ඕන තරම් පයින් ගහපා. ඕන නැගිටිනවා. ඉතින් ඒ බුරුම භාවනා මධ්‍යස්ථානවල තියානිනවා ඒක. කවුරු පහින් ගැව්වත් එයා කෙලින් හිට ගන්න. පෙන්ගුයින්ස් හදලා තියෙනවා ඒ බුරුම සෙල්ලම් බඩුවත් හදලා තියෙනවා. ඉතින් ඒ වගේ ඕන එකට අවිල ගහන්න කියන්නේ. පුත්‍රජානස කියන ඒ කාන්තේම කෙලස් පරදිනවා සත්‍ය දෙනවා කියන. හැබැයි සත්‍ය සමාදන් වෙලා පණ කනගාටු වෙලා චරිචුරු ගගා කියන්න ගත්තොත් ඒ කාන්තෙන් සත්‍ය පරදිනවා කෙලස් දිනවා. මොකද තමයි ඡන්දේ දීලා තියෙන්නේ කෙලස් හිටනේ. එත හැකි සංඥාවෙන් කරන්න බුදුජානන්සේ පැහැදිලිවම කියලා තියෙනවා මාර්ගාව මේ මේ මග්ගන්තර සිද්ධ වෙන්නේ ඒ වගේ පංච ආනන්තරිය අකුසල කර්ම වලට ඒ චිත් භාවනා කරන්න එපයි කියලා නෑ. ඉතින් ඒ නිසා මේ වගේ පොඩි දෙයක පොඩි නෑ. මේක පොඩි දෙයක් නෙමෙයි තමන් දැනගෙන කරපු එකක්. නමුත් ඒක මේ මාර්ගාන්ත මග්ගන්තර කරන්නේ නෑ. සග්ගන්තර කරන්නෙත් නෑ. ස්වර්ගයට යන පාර මකන්නෙත් නෑ. මාර්ගය ඥාන ලැබීමට බාධා කරන්නේත් නැහැ. හරියට මේක පාවිච්චි කරලා සතිය පිහිටීමේ යන්ත්‍රයට මේකත් මේකේ තියෙන අභියෝගේ බාර අරගෙන කරන එකයි තියෙන්නේ. ඒක මේ වගේ රටවල් වල ඒ වගේ කල්පනා කරනවා පිට රටවල් වල ගබ්සාව කියන එක දැන් කොහොමඩක්වත් සලකන්නේම නැහැ. ඒකට කතෝලික පල්ලිය කියනවා දෙයයන් ආංශය කරන වැඩේට විරුද්ධ වෙච්ච නිසා තොට දෙයයන් ආංශය සාප කරනවා කියලා දෙය කතර කතෝලික පල්ලිය විරුද්ධ වෙලා තිනවා. ඒකට ඒ රාජ්‍යවල් කැමති නැහැ. මිනිස්සු කැමති නැහැ ඒ කතාවට. නමුත් අපිට තියෙනවා බෞද්ධයන් වශයෙන් තියෙනවා ඒ ප්‍රාණයක් සතෙක් වෙන්න තියෙන කෙනෙක් හරි නැති කිරුවොත් හොඳ නෑ කියලා. හැබැයි උනට බෞද්ධයට විලිලැජ්ජත් නෑ බෞද්ධයල කියනවා බෞද්ධ විතර කියලා જાතියක්. එව්ව තැඹුවට කමන්නේ නැහැ එන කිකිලි කුකුලෙක් නැතුව කුඩුවේ හදලා දාන බිත්තර වලට කියන බෞද්ධ බිත්තර කියලා. ඒ කියන්නේ බෞද්ධයට කෙනෙක් කොනහඬ පිටරට මිනිස්සු ගහපු පදයක් ඔය. බෞද්ධ බිත්තර තැඹුවට ප්‍රශ්න නැහැ. ඒ නිසා ඒ ගබ්සා කිරීම නැත්නම් යුතනීෂියා කියලා පනාදින කෙනෙකුගේ ජීවිතය හානි කිරීම නැත්නම් තීන්දු කිරීම කිසිම කෙනෙකුට විනිශ්චය කරගන්න බෑ. නමුත් සම්ප්‍රදාන කුල බුද්ධහම කියලා කියන්නේ ඒක පණ එන්න කෙනෙක් හෝ පණ යන්න කිට්ටු කෙනෙක් විනාශ කිරීමේ අයිතියක් තව කෙනෙකුට නැහැ. කරානම් අකුසලයක්. හැබැයි ආනන්තරී අකුසල නෙවෙයි. ආනන්තරී අකුසල විතරයි ඔය මග්ගන්තර සග්ගන්තර කරන්නේ. මේක පොතේ හැටියට නම් එහෙම කන්නේ නැහැ. හොඳට මේකම ගැම්මක් තියාගෙන මේකම අභියෝගයක් කරගෙන ගියොත් මේ අකුසලයේ කරපු කෙනෙකුට නොකරපු කෙනෙකුට ඉසලා නිවන් දකින්නත් ඉඩ තියෙනවා. මොකද හේතුවක් තියෙනවනේ දැන්. ඔපකොල බලන්න බලන්න දෙයක් තියෙනවා. අන්න ඒකම අභියෝගයට අරගෙන යන්නේ එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතියට සිත පිහිටුවත් විනාඩි 5ක් පමණ වෙන කාලයක තුල ශරීරයේ වේදනා පැන නගී. එවිට තදින් ප්‍රකට වන වේදනාවට සිතයයි. ඒ දකින මොහොතේම නැති වී ඉන්පසු පසුව ප්‍රකට වන වේදනා දෙස බැලීමක් සිදුවේ. ඒ සියල්ල ඇති බවත් දකින්ම නැති වේ. එවිට පැයක් පමණ එසේ සිටියත් නැවත ආනාපානයට යොමු කිරීමට නොහැකි වී නිନ୍ଦ ගොහින්ද වැනි තත්වයක් ඇතිවේ. මේ තත්වයේදී ආනාපානය කිරීමට සිත කාලයක් පැමිණෙන්නේව නැත. කරුණාකර මහාට අනුකම්පාවෙන් උපදෙස් දෙනු මැනවි. ආනාපානේ නැති වුණාට තියෙන අරමුණ මත සතිය තියෙනවා නම් ඒ පිළිබඳව තමයි දන්නවනම් මේ සැකෙන්නේ නැහැ. ඒ නිසා ආනාපානය සතිය ඇති කිරීමේ උපකරණයක් මිස නිවන කියන්නේ ආනාපාන නෙවෙයි. ආනාපාන නැතුණා කියලා කිසිම බාධාවක් වෙලා නැහැ. නමුත් ඒ උනට සද්දයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, හිසිවිල්ලක් තියෙන එක දන්නවනේ. ඒක මත ඒක අරමුණු කරන සත්‍ය පැවැත්වීමයි මෙතන වෙලා තියෙන්නේ. එතකොට මේ වෙච්ච දේ පිළිබඳව විස්තර කියන්න පුළුවන්. මට ආවේ ආනාපාන නෙවෙයි, වේදනාව සද්දයක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි, වේදනාවක්. ඒ හිතවි ඒ වේදනාව වරින් වර එන යන එකක්. එකක් යනකොට තව එකක් එනවා. නමුත් ඒක මට බලාගෙන ඉන්න පුළුවන්. යතර තුන ආනපන පේන්නෙත් නැහැ. ඉතින් මේ වගේ විස්තර කියන්න පුළුවන් නම් Tamanට අතවාසිය ලැබිලා තියෙනවා. Taman සිද්ධියට යට වෙලා නැහැ. සිද්ධිය යටපත් කරගෙන තියෙන්නේ. දිගට කරගෙන යන්න. මේ ආනපන නැතුණයි කියලා එහෙම හානියක් නැහැ. මොකද නිවන් දකින්න තියෙන එකම මාර්ගය ආනපන විතරක් නෙවෙයි. ගෞණීය ස්වාමින් වහන්සේ මා පරයන්කේ සිට නාසය අග හුස්ම දෙස බලා සිටීමේ හුස්ම වැටෙන අයුරු මනවින් පෙනුනි. ටික වේලාවකින් මගේ අත් දෙක නොමැති ලෙස වැටහුණි. හුස්ම වැටෙන අයුරු පෙනෙන අතරම ඊට ලස්සන වරාණ ඇතුලේ පියවි ඇසට දක්නට නොලැබෙන දේදුණු පැහැයට සමාන. එලි රූප රටාවන් ඇස ඉදිරියට පැමිණ මොහොතකින් වෙනස් හැඩයක් හෝ පාටක් ගෙන නැති ඇති වී නැති වී යයි. මගේ සිත සිරුරේ අත් දෙක හැර වෙනත් තැනකට යොමු කළහොත් එතන ඇතුළත මස් දඟලන අයුරු ඉහළට විදින අයුරු දැනේ. සමහර ස්ථාන ගුලි ලෙසට දඟලයි. ඒ අතරම හුස්ම එලෙසම පවතී. ගරුතර ස්වාමීනි මගේ භාවනාව ගමන් කරන්නේ වැරදි පාරකද? ඊළඟට කළ යුත්තේ කුමක්දයි අනුකම්පාවෙන් දෙසා වදාන සේක්වා. වහන්සේට පතන බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කරගනිත්වා. ඒක වාක්‍යයක් තියෙනවා. ඒ ඔක්කොම වෙදි ආනපනේ දකින්නයි කියලා කියන්නේ බොහොම මේ සම්බර භාවනාවක් කියන්නේ. ඉතින් මේ විදිහට වේදනා හිතුවිලි සද්ද කරදර කරන වද කරන යුගයකුත් එනවා ඊට පස්සේ හොඳට මහානපන දීකුත් ඒව නැති වෙලාවකුත් එනවා ඒ භාවනාවේ දක්ෂකමක් නිසා නෙවෙයි තියෙන්නේ ගමනක් යනකොට කඳු හම්බ වෙනවා පල්ලම් හම්බ වෙනවා වගේ ඒ ඔක්කොම තියේදී වාහනේ කරන වාහනේක එන්ජින් එක නතර කරගන්න එපා එන්ජින් එක හිමීට ගියත් හයියෙන් ගියත් එන්ජින් එක දුවන ආන්නේ වගේ දිගට භාවනා කරනවා නම් ඒ අමාරුකම් මැද ආනපාන මෙහෙමයි අමාරුකම් නැති වෙලා ආනපාන මෙහෙමයි කියලා විස්තර දකින්න පුළුවන් නම් ඒ ලැබෙන අත්දැකීම සතියේ විවිධාංගීකරණය වීම ඕන කරදරයක් මැද සතිය පිටවන්න ඕනේ මූල කර්මස්ථානේ දන්නවා ඒක නැති වුණත් නැති බවක් දන්නවා පුළුවන් වෙච්චලා පිටනවා ඉතින් ඒ නිසා මේ ක්‍රමය නරක දෙයක් වැරදිල්ලක් සීලේ කැඩිල්ලක් පෙරකල අකුසල කර්මයක් කියලා හිතන්න එපා මට මේ ඔක්කොම කරදරාසි ආනපානේ පවත්තගෙන යන්න පුළුවන් නැත්නම් නැති බව දන්නවනේ ආන්න මේ දක්ෂකම තමයි අපි මේ සතිය පිහිටවීම කියලා උගන්වන්නේ ඒ නිසා මම හිතනවා මේ සෑහෙන දුරට ඒක අවබෝධ කරගෙන තියෙනවා. නමුත් ප්‍රශ්න ලියලා තියෙන්නේ යම්කේ සැකයක් නිසා මම මේ කතා කරන්නේත් ඒ සැකේ තියාගන්න එපා. මේ විදිහට ඒ මොන කරදර තිබුණත් හැකි හැකි වෙලාවේ ආනාපානෙත් එක්ක අසුරපවත්තුමින් සතිය පවත්වන්න පුළුවන් නම් දක්ෂයි කියලා කියන්න පුළුවන්. අතිපූජනීය ස්වාමින් වහන්සේ මෙවරත් ඇතුළුව පරයන්කේදී ආනාපානය වඩද්දී එසේත් නැතිනම් සිත සමාධිමත්ව හුස්ම රැල්ල නොදැනී පවතින අවස්ථාවලදී මා මේතාක් දුරකට අත්විඳ ඇත්තේ සිතේ පවතින ප්‍රබෝධය හෝ අපි උපේක්ෂා සාගත බව පමණි. මෙම தත්ත්වය තවදුරටත් දියුණු කරද්දී සිදුවන්නේ සාමාන්‍ය ජීවිතයේදීත් සතිය දියුණු වීමට අත්වලක් වීමද එසේත් නොමැතිනම් පරයන්කේ සම්බන්ධයෙන් ඔබ වහන්සේ වැඩිදුර උපදෙස් ලබා දෙනවාද මගේ ගෞරව නමස්කාර පූර්වක ස්තුතිය දරුවන් සරණයි. නේ උපදේශයක් හෝ පෙර නිමිති කියා යන්න ඕනේ. තමන්ට තේරෙනවා නම් මේ විදියට එන්න ලැබෙන මොන අරමුණ මත ඉඳගෙන හෝ සතිය පැවැත්වීම වැඩි වෙනවයි කියලා. ඒක පැත්තකට ඔය ලියලා තියෙන විදියට ඒ සඳහාම අපකප වෙලා ඉඳගත්තේ නැතත් එදින්දා වැඩ කරනකොට සතිය පැවැත්වීමේ හැකියාව පහළ වෙනවා. දෙක එදින්දා වැඩවලදී අනුග්‍රහය ලැබුණොත් ඉඳගත්තට පස්සේ සාමාන්‍ය ප්‍රමෝදයක් නෙවෙයි ඒක ප්‍රීතියක්, පස්සද්ධියක්, සති සම්පජඤ්ඤයක්, සුඛයක් බවට බොහෝ වෙලා අසුර කිරීමෙන් ගැඹුරකටත් යනවා. මේ දෙකටම ලැබෙන අනුග්‍රහය හැටියට තමයි ගැඹුර හෝ පැතිරිච්ච බව වැටහෙන්නේ. දෙකෙන්ම දෙකම හොඳයි. කොයි එක ආවත් සුද්ධ අතවාසියක් තියෙන. නිසා දිගට මේ හැමෝටම මෙහෙම ලැබෙන්නේ නැහැ. කලාතුරකින් කෙනෙකුට මෙහෙම හම්බ වෙන්නේ. හම්බුනාට හුඟ දෙනෙකුට කියන්න තේරෙන්නෙත් නැහැ. කියන්න හම්බෙන ඊටත් දෙවිය කලාතුරකින් කෙනෙකුට ඉතින් ඒක නා දැනගන්න ඕනේ ඒක දිනු පවුණු කරගන්න. හැම තැනදීම තියෙන එකේ ගැඹුර වශයෙන් සහ පළල් බව වශයෙන් දිනු පවුණු කරගන්න මේ ක්‍රමයේම නැවත නැවත කරන එක තමයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අතීතයක් නැති අනාගතයක් නැති වර්තමානය තුල මම දැන් මෙතන යන්න බහුල වශයෙන් භාවිතා වූ කලෙහි හුදකලා බව ශුන්‍ය බව හොඳින් දැනේ. වැටහේ. ඒ බව සක්මන් භාවනාව තුළ සහ වෙනත් වැඩ කරන විටදී හොඳින් දැනේ. වැටහේ. එය එසේම වැටහීම කළ මාමා තුළ මාමායනයක් මට නැත. එයම නිවුණු බවක් දැනේ. ඒ ක්‍රමයේ හරිද යන්න මට පැහැදිලි කර දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මාමායනයක් මට නැති කිව්වම කොයි මමයාව අල්ලන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මට නැත්තම් මම ආයනයක් ගැන කවුද කතා කරන්නේ? මාමායනයක් මට නැත කියන එක වාක්‍ය ඇතුලේ මම දෙපාලක් සඳහන් වෙනවා දෙක සම්පූර්ණ විරුද්ධ මත දෙකක් දෙන්නේ. ව්‍යාකරණයකට ගලපන්න බැරි වාක්‍යයක් ඔය. මාමායනයක් මට නැත කියනවා නම් වතුරේ තෙත ගතිය නැත කියලා කියනවා. ඉන්නේ උණුසුමක් නැත. ඒ තරම මම හරි ෂට කපටයි. නෑ කියා ගන්න හරි ආසයි. හැබැයි මේ පෙන දෙකක් තියෙන නාර්පය සර්පය තමයි නෑ කියන්න හදන්නේ. පෙන තනි පෙන තියෙන එක නෙවෙයි. අන්තිම භයානක. ඒ නිසා මේක දෙන්න ලනු කාලේ නම් භාවනා කරන්න බෑ. කියන හරියක් බොරු කියන්නේ. ඒ නැත්තම් ඔන්න ඔකට තමයි මමයා කියන්නේ කිව්වම හරි. ඕය දඟලන එකට තමයි මමයා කියන්නේ. ඕන්න ඕක උලූසනකම් දිගට භාවනා කරා. මම ආයනයක් මට නැති කියලා නැත්තම් කොහොම කියන්නේ. ගල් ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යද්දී සිත එකඟ වීමත් සමග නිදිමත ඇති වෙනවා යම් තරමින් නිින්දකට වැටුණද අනු ආනාපානයේ දිගටම තේරෙනවා මේ භාවනාවට අහිතකර තත්ත්වයකට පාදා දෙන පාදා දෙන්න ඇත්තට මේක අල්ලගන්න බැරුව එනේන වෙලා නිින්දට වැටුණොත් අහිත කරයි එනේන වෙලාවේ දැනගෙන මේ එන්නේ නිදිමතයි කියලා ලෑස්තිලා ගියොත් කවදා හෝ නිදිමත පිළිබඳව මුලැමැදාක දැනගන්න පුළුවන් වුණොත් සාර්ථකයි. ඒ නිසා මේක මූලිකව සාර්ථක අසාර්ථක බවක් නැහැ. ඒ කෙරේ තමයි පිළිපදින ආකාරයෙන් තමයි සාර්ථක අසාර්ථක බව තේරෙන්නේ. ඒ නිසා ධෛර්යයෙන් මේකට මුහුණ දෙන්න. ගරු ස්වාමින් වහන්සේ මම දැන් පදයන්කේ හිඳගෙන හිඳින ඉරියව්ව හා ශරීරය ගැන මෙනෙහි කරන විට නිතැතිම සිත නාසයේ කෙළවර වෙත යොමු වී ආනාපාන සතියට යොමු වෙනවා. විනාඩි 30ක පමණ පමණ ගිය විට අවට තිබුණට වඩා ආලෝකවත් බවක් දැනෙනවා. තවදරටත් වැඩි වඩන විට එකවරම ඇඟ කඩා වැටෙනවා වගේ ගැස්සিলা හිත විසිරලා යනවා. නැවතත් මුල සිටම ආනාපානය පටන් ගන්නවා. මේ හරිද? උපදේශ පතමි. තෙරුවන් සරණයි. ඔය ඒ සැරේ ආනාපානය පටන් ගත්තාම මොනවද තමන් අත්දකින්නේ? ඉස්සලා තිබුණ එකෙන් වාසියක් අරගෙන මේක කලබල වෙන්නේ නැතු දිගට යන්න පුළුවන්ද නැත්නම් දෙවෙනි සැරේ ආනාපානේ වඩනකොට ඉස්සල සැරට වැඩිය කලකොල වෙනවද කියන එක නිරීක්ෂණය කරන්න කීප වතාවක් කරලා එnde end end end කීකරු වෙනවා නම් එක සැරයක් අස්වගත්ත අස්වද්දාගත්ත කුඹුර දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ පස්වෙනි සැරේ හාන්න හාන්න කුඹුර හොඳට සීසන් වෙනවා නැත්නම් හොඳට සිද්ධි වෙනවා ඒ නිසා අස්වද්ද ගන්නකොටලාදී අමාරුයි දෙවෙනි තුන්වෙනි සැරේ කන්න වැඩ කරනකොට ලේසි. එනිසා පළවෙනි සැරේ තියෙන අමාරුව අඩු වෙනවනම් හොඳයි. වැඩි වෙනවනම් විතරක් අපි ප්‍රශ්න කරන්න ඕනේ, උත්තර සපයන්න ඕනේ. නිසා බොහෝ වාරයක් එහෙම ඇවිසෙන්න අරින්න ආය තැම්පත් වෙන්න අරින්න ආය ඇවිසෙන්න අරින්න ආය තැම්පත් වෙන්න අරින්න එතකොට ලොකු අත්දැකීමක් එනවා. ගර්තර ස්වාමින් වහන්සේ සමත භාවනාව හා විදර්ශනා භාවනාව වෙනස් වන්නේ කෙසේද? ඊට ප්‍රශ්න ප්‍රශ්නවලදී එක් යෝගියෙක් කායික ක්‍රියාකාරීත්ව දැනීම සනිටුහන් කළ අතර තවත් යෝගියෙක් දම්පාට ගුලි සුදු ආලෝක ආදී සටහන් කළාය. කායික පැත්ත දැකීම හා ඉන් එහාට යාම සඳහා අර කියවුණු ආලෝක ගුලි ආදී දැකිය යුතුයද? ඒ වෙනස කුමක්ද? මේක ඇත්තටම උත්තර දීලා ඉවර කරන්න බෑ. Taman අත්දකින්නේ මොනවද කියන එක කියනවනම් කියත හැකියි. අල්ලපු ගෙදර එක්කනට මෙහෙම වෙලා තිනවා මම මොකද කරන්නේ? අර මට්ට කුණ්ඩලී දරුවට බෙහෙත් අහපු ක්‍රමයට බෙහෙත් තාලා හරියන්නේ නැහැ. මේ සෙම අමාරු තියෙනවන වෙද මහත්තයෝ මොනවද කරන්න කියලා අහනවා. ඉතින් බෙදා ගිහිල්ලා කියනවා දෙමට එලබටු හොඳයි කියලා. එලබටු දුන්නාට පස්සේ වෙන අමාරු. ඊට පස්සේ බෙදා ගාවට ගිහිල්ලා අහනවා අර වෙදේට මොකද කරන්න කියලා. ගිරුවර මොකද කවදාකවත් වෙදාට ගාන ගෙවන්නෙත් නැහැ. දෙදාන්න ගහන යන්නෙත් නැහැ. ගුණාගුණ කියන්නෙත් නැහැ. ඒක නිසා මේ කට්ටියක් එක භාවනා කරාට අනුන්ගේ භාවනාවෙන් අපිට කෙලස් කැපෙන්නේ නැහැ. තමන් ආනාපාන කරන මොනවද වැටෙන දේ කියන්නේ අනිතිවංග සමහර දක්ෂ එක්කනට එකෙන් තොරතුරක් ගන්න පුළුවන්. නමුත් මේ තීරලා තියෙන්නේ තොරතුරක් නෙමෙයි අරගෙන තියෙන්නේ අවුලක්. අරයට මෙහෙම් පේනවලු මෙයාට මෙහෙම් පේනවලු මට මොකද පේන්න ඕන කියලා මයින් අහනවා. වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් අත් භාවනා කරපෙකේ ඒක කඳුලක්වත් විස්තර කියන්නේ නැතුව කොහොමඩක්වත් බෑ. ඔය මං අනිකාට දීපු උත්තර මත මට වග වෙන්නත් බෑ. ඒත් ඒක මෙයාට අදාළ වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා මම මේ ප්‍රශ්න කටුගෙන් අහනවා ඇත්තටම උනන්දු නම් ඇත්තටම භාවනාවේ වෙනසක් ඇති කරගන්න ඕන නම් Taman ආනාපානට පොඩ්ඩක් අර හිත දැම්මද දැම්මා පස්සේ මොකද උනේ කියලා කිව්වොත් ඒක අපිට සභාවට සාකච්ඡාවට ගන්න පුළුවන්. නැත්තම් මේ දීලා තියෙන තොරතුරු අතන මෙතන අරයා මෙයාගේ තොරතුරු. ඒව සාකච්ඡා කරන්න තරම් වටිනා ඒවා නෙවෙයි. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ සක්මන් භාවනාව ගැන ඇසූ ප්‍රශ්නයේ ඉතිරි කොටසයි. අසමබර වීම ස්වභාවිකයයි ඔබ වහන්සේ ප්‍රකාශ කළා. ඒ අසමබර වීම වළක්වා ගැනීමට පාද හා පාද හසුරුවමින් වරන් ඇතුළේ තියෙන විලුඹ ඇන්කල් තද කරමින් ආදී ගමන් පැවැත්වීම හරිද නැතිනම් ඉහිල්ව යන විදියට යන්න දිය යුතුද අසමබර භාවය ගැන අවධානය යොමු වෙන විට හා එය සමබරව ගෙන යාමට තැත් කරන විට ආයාසය වැඩි කමක් නැද්ද? දැන් මේකේ මේ මේකට හොඳ උත්තරයක් තියෙනවා. අපේ කකුල් දෙකේ අසමබර භාවය අපි දන්නේ නිකමට හරි සක්මන් කරන්න හිතේ දුවත් විතරයි. නැත්තම් අපිට ඒක දැනෙන්නේ නැහැ. නමුත් අත් දෙකේ අසමබර භාවයක් තියෙන බව ලෝකයා ප්‍රසිද්ධවම දන්නවා. දකුණු අත හොඳට වැඩ කරනවා මං අතින් වැඩ කරන්න බෑ. ඒ නිසා දකුණත් සංගම් සහ වමත් සංගම් කියලා මිනිස්සු ಜಾති සංගම් පිටවගෙන තියෙනවා. ඒ නිසා වැඩක් ආවට පස්සේ දකුණු අතනේ අපි වැඩ කරන්නේ. බොහෝ දෙනාගේ. ඒ නිසා දකුණු අත දිගයි, දකුණු අත වැඩි සුදු පාටයි, දකුණු අතේ මස් පිඩු වැඩි. ඒ වුණාට අපිට පේන්නේ අපි සමබරව ඉන්නවයි කියලානේ. මේ වාගෙම තමයි ෆුට්බෝල් ගහන එක කරන දන්නවා. කික්කයක් අවගෙච්චාම ඉස්සලා යන්නේ වම් කකුලද දකුණු කකුලද කියලා. අනික මිනිස්සු දන්නේ මොකද ඒ ගැන හොයලා නැති නිසා. ඒ නිසා හැම එකාම අංශභාගකාරී. එක එක සමබර නැහැ ලෝකේ. බුදුජානනාසේ විතරයි සුපතිට්ඨිත පාද සහිත සමබර ලෝකේ ඇවිදපු එකම මනුස්සයා. ඉතින් මෙතෙක්ල් දන්නේ සිටිය දැන් දැනගත්ත. මේ දැන ගැනීම කරදරයක්ද කියන එක විතරයි ප්‍රශ්න තියෙන්නේ. මම මෙතෙක්ල් දන්නේ නැතුව තාරාවෙක් වගේ ඇවිද්දා. දැන් තාරාව බව දන්නවා දැනුයි ප්‍රශ්නේ. දැන් මේක කෙලින් කරන්න බෑ. මොකද සංසාරයක් ඇදගෙන ආපු එකනේ. ආයාසයක් තියෙන නිසා බලන්න මේක හේමම යන්න අරලා දැන් මෙතෙක් කල තිබුණු නැති බකලයක් දැන් අහුවෙලා තියෙනවා. ඒක හොඳට නිරීක්ෂණය කරන්න හදන්න යන්න අයිතියක් අපිට නෑ. ඒක සර්බලදාරි දෙයන්නාංශගේ පුද්ගලික සීමා බුද්ධියට සීමා වෙලා ඉවරයි. අපිට හදන්න බෑ. අපිට කියතයි බකලේ තියෙන බව දැනගන්න පුළුවන්. මේක තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ. වෙන මොකක්වත් නෑ. මේක ඕහුනියමක්වත් මේක අභාග්‍යයක්වත් පෙරකල අකුසල කර්මයක්වත් නෙවෙයි. මෙතෙක්කල් ඇදට ගියා. දැන් ඇදට යන බව දන්නවා. දැන් හුඟව දෙනකොට ඇදට යන එක ප්‍රශ්න නෙමෙයි දැනගත්තට පස්සේ තමයි උනේ ඉන්න පටන් ගන්න. දැන් මොලේ පිළිකාවක් තියෙනවා. ස්කෑන් කරලා කීප දවසේ මොලේ පිළිකාව කියලා දොස්තරත් එක තරහ වෙනවා. නොකිය හිටියනම් හොඳයි වගේ. ඉතින් අපිට කිසිදාක තොරතුරු දරා සිටීමේ හැකියාවක් නැහැ. තොරතුරු දන්නේ නැති මෝඩකමට ඒ තරම් අපි ආසයි. තොරතුරු නොදන්න මෝඩකමට තියෙන ආසාව නිසා මේ සත්‍ය තොරතුරු ළඟට එනකොට අපි තොරතුරු වලට විසි කරන වමනයක් වාගේ. අසුචියක් වාගේ. පදාකත් හැදෙන්න බෑ. නිසා භාවනා කරනකොට අනිවාර්යයෙන්ම තොරතුරු රාශියක් වෙන සියල්ලම දුක්ඛ සත්‍ය මිස රත්තරන්වත් ප්ලැටිනම්වත් මුතුමැණික්වත් නෙවෙයි. ඉතින් ඒක මතුවෙන්න මතුවෙන්න ඒක කරදරයක් කරගන්නවා නම් ඒක නබුදුන් එක තරහ වෙයි, ධර්මයත් එක තරහ වෙයි, සංඝයත් එක තරහ වෙයි, සීලයත් එක තරහ වෙයි. ඒ නිසා අපිට දැනගන්න මෙතෙක් කලුත් ගිය බකලෙට තාරාවෙක් වගේ. දැනටත් යන්නේ එහෙමයි. ඉතින් එහෙම ඉඳදී කක්කොට්ටෝ කියනවලු දරුවන්ට කෙලින් ඵලයව දරුවනේ උඹලට කොච්චර කිව්වත් කෙලින් යන්න බෑනේ කියලා කියනවලු හැබැයි මහය කයන්නේ තරහට. වැද්දෝ කියනවලු ශිෂ්ටාචාර වෙන්න බලපල්ලා අප්පෝ බල කවදා මහත් එකේ දනගෙනට මහයකා කොලකන් දින්නේ. ඔන්න ඔය වැඩි බණක් තමයි මුළු ජීවිතේ පුරාවට තියෙන්නේ. එක් එක්කත් කෙලින් නැහැ මේකේ. කෙලින් ගැන කතා කරන ගා විතර චපලයක් ලෝකේ ඇත්තේ වෙන. අනිත් එක කරබන හරි ඉන්නවා. ඒ නිසා භාවනා කරන කරන තමන්ගේ කුදේ, ඇදේ වැරද්ද පේනවා මිසක් මොකක්වත්ම වෙන දෙයක් වෙන අන්න එක දරන්න පුළුවන් මනුස්සයට සත්පුරුෂයයි කියනවා. ඒක වසංගණ්ඩ හදන මිනිහට අසත්පුරුෂයයි කියනවා. අපි භාවනාවෙන් බලන්න හදන්නේ තමන්ගේ තියෙන කෙලෙස් ප්‍රමාණය, අවිද්‍යා ප්‍රමාණය, නොදැනුවත් ප්‍රමාණය තේරුම් ගන්න හදන එක විතරයි. අපි ඒක මේ හිතලුවක් එක්ක සංසන්දනය කරන්න යන්නේ ඒ නිසා භාවනා කරන කෙනා සක්මන් කරන කෙනා විතරක් දන්නවා කුරේ ගෙවිල වගේ භාගයට කකුල යන්නේ අඩමානෙට කියලා හින්දාත් තියෙන පෙඩිසිලගේ හැම එකාගෙම කුරේ ගෙවිලා තියෙන්නේ අඩමානට තමයි යන්නේ හැබැයි යන්නේ හිත අනින්නේ මම සුපර් හියුමන් සුපර්මෑන් කෙනෙක් යන්න වගේ උඩින් යන්නේ හැබැයි තා පාත් එක් වගේ තමයි බලනකොට බලන මිනිහට පේන්නේ ප්‍රශ්නයක් නෑ ඉතින් මෙතෙක් කලින් ගියෝමනේ භාවනා කරනකොට පේන්න පටන් ගන්නවා කණ්ණාඩියක් ඉදලා ඇවිදිනා වගේ. ඒක ඒකට අකමැති නිසාමයි වැඩි කෙනෙක් භාවනා කරන්නේ නැත්තේ. වෙන්න මොනම හේතුවක්වත් නැහැ. භාවනා කරුවොත් ඒ කාන්තේම තමන්ගේ අඩුපාඩුක පේන. ඊට වැඩි කොච්චර හොඳද? කිසිම අඩුපාඩුවක් නැහැ. මම අංග සම්පූර්ණ මෙහෙම මෙහෙම කෙනෙක් කියලා කියාපපා ඇවිදලා ඇවිදින්න අපි කොච්චර කැමතිද? ඒ නිසා මේකට මුසුංගා පෞරුෂත්වයක් ඕනේ. සත්‍ය දකින්න හුඟා පෞරුෂත්වය මොකද අපි ඒ තරම්ම බොරුවට කැමති. ඒ තරම්ම තණ්හාවට ගැළපෙන දේවල් වලට ප්‍රේම කරනවා. ඉතින් භාවනාවෙන් ඒක පට ඇරලා පෙන්නනවා. අන්නේ පෙන්නකොට භාවනාව පේන දේවල් දකින්න විශාල පෞරුෂත්වයක් වුණා. විශාල ලෑස්ති ගණසක් වුණා. විශාල පරමිත ශක්තිය වුණා. ඒ නිසා මේවා තව තවත් පෙනේවා. තව තවත් මට දැක ගන්න ලැබේවා කියලා අදහසේ යනවනේ ඒක අත්ති කියලා මතාණු වගේක් සාපයක් අත්ත මේ සත්‍ය දැක ගැනීමේ ආසාව. ආශස් ප්‍රසස් කල්බාන කද්දාකත් නාස්පුඩු දෙකේ එකවට හුස්ම වැටෙන්නේ නැහැ. අත් දෙකට වැඩක් දීලා බලන්න අත් දෙක කද්දාකත් සම්බරව කරන්නේ නැහැ. ඇඳක් දීලා බලන්න බුදිය ගන්න කද්දාකත් සම්බරව බුදියන්න බෑ. ඒ නිසා කිතයි කවුරු හරි සම්බර බුදියනවා නම් බොරු කරන්නේ. කෙනෙක් හිතනවා නම් මම සම්බරයි කියලා ඒක තමයි බොරුව කියලා කියන්නේ. මේකේ තියෙන හරියක් තියෙන කුදේ ඇදේ. ඒක දැක්කම මොකද්ද වැරද්ද? ඊට වෙනස් පුද්ගලෙක් ඉන්නවා. සරුවච්චන්හන්සේගේ ඔය ඇදකුද මොකක්වත් නැහැ සුද්ධයි ඒක සරුවච්චයි. එනවත් මේ පිට කිසි කෙනෙකුට එහෙම කරන්න බෑ. නමුත් කිසි හැම කෙනාටම පුළුවන් තමන්ගේ තියෙන අඩුපාඩු ටික දැක ගන්න දැකලා නොසැලී ඉන්න මනස තමයි සූර වීර ධීර කියලා කියන්නේ. ඒ නිසා ඉස්සරහටත් ඒ වගේ වැරද්ද දකින්න කැමති නම් භාවනා කරන්න. එහෙම නැත්නම් රැයට කාලා බුදියා ගන්න. ඒ දෙකම ඕන කෙනෙකුට කරතයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන යයි හුස්ම රැල්ලේ සිත පිහිටුවගෙන සිටීම සිටින අතරදී නිදිමත එනවා. නැවත මම හුස්ම රැල්ල හිත පිහිටනවා. නැගිට යාමටද හිතක් නැත. නැවත නිදිමත එනවා. නැවතත් මම දැන් මෙතන යන්න සී කරනවා. නිදිමත එන එක වළක්වා ගැනීමට මට අනුකම්පා කර උපදේශක් දෙන තේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිකන් සලකන් නිදිමත කියන්නේ භාවනා ප්‍රතිඵලයක්. මම මේකට ලෑස්තිලා යන්න ඕනේ. කෙලස් තියෙනකන් හිත අවදි. කෙලස් නැති වුණොත් හිත වැක්කිරෙනවා. හිත නිදිමත වෙනවා. ඒ නිසා අපි කෙලස් කපන ගමනක යනවනම් ඒ නිදිමත ගතිය, කම්මැලි ගතිය, පාලනය කරන්න බැරි ගතිය එනවා. ඒකට භාවනායි කියන්නේ නිදිමත කියලා නෙවෙයි නිබ්බිදා කියලා පාවිච්චි කරනවා. ලීන හිත කියලා කියනවා. හිත සැඟවි ගන්නවා. කියන්නේ බුදුහාමුදුරුවෝ හරිය නිසා තමයි වැඩේ වෙන්නේ. අන්නේ ලීන හිත ආවට පස්සේ ඒකට මූණ දීලා ඒක වැරද්දක්වත් අභග්යකත් නෙවෙයි. ඒක එන්නේ එක සැරේ නෙවෙයි. අන්න ඒක ලෑස්තිලා යන්න බහන හරියොත් නිදිමතක් වෙනවා, කම්මැලිකමක් වෙනවා, නීරසකමක් වෙනවා. මම ඒකට මූණ දෙනවා කියලා ගියොත් භාවනා ඉදිරියට දියුණු වෙන දියුණුවට වීර්යය වැඩෙනවා. දැන් නැති එකන මේ මේක කෙලෙසයක් කියලා හිතලා, වැරද්දක් කියලා හිතලා භාවනෙන් නැගිටලා යනවා. ඒ නිසා නිදිමතට ලෑස්තිලා යනවා කියලායි මේක සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ නවකෙක් හැටියට සීලය ගැන දැනුවත් වීමට හොඳ පොතක් නිර්දේශ කළොත් මැනවි. රේරුකාණ ශාන්සිගේ පොත් හොඳයි. ඒ මේ පොයිදිනේ පොතේ සෑහෙන විස්තර තියෙනවා. එහෙම නැත්නම් සාසනාවතරණේ පොතත් සෑහෙන හොඳයි. නැත්නම් කෙලෙසෙක් 1500 හොඳයි. ඒ වගේ පොත් ටිකක් කියවන්න. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඇත්තටම සෑහෙන පෙරලියක් කරා අවුරුදු 50කට විතර ඉස්සල්ලා. ඉතින් ඒක කවුරක් කතා වෙනස් කරලත් නැහැ. ඒ පොත් ටික තාමත් ඒ විදිහටම මේ කවුරුත් වගේ සම්භාවනීය වශයෙන් පාවිච්චි කරනවා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කියව මං කියව පොත් ටික කියව ගන්න එක සෑහෙන හොඳයි. තවත් ඇති. මට මේ වෙලාවේ මතක් වුණේ ওই ටික තමයි. ගත්ත ස්වාමින් වහන්සේ කුසල් අකුසල් ගැන ප්‍රශ්න කීපයක් ඇත. පළවෙනි එක සතිමත් වීමෙන් කෙලෙස් ඇති නොවන නිසා අකුසල් සිදුවන්නේ නැති බව තේරෙනවා. මෙය කුසලයක් වන්නේ කෙසේද? සතිය පැවැත්වීමෙන් පින් රැස් කරගත හැකියයි කියන්නේ කෙසේද? දෙවෙනි ප්‍රශ්නය පව්වැඩ නොකර සිටීමෙන් පමණක් පින් සිද්ධ වෙනවාද? තුන භාවනාව Tamanට කළ හැකි ඉහළම කුසලයකි යන්න නිවැරදිද? එය තව විග්‍රහ කර දුන්නොත් වඩාත් ප්‍රයෝජනවත්ය ඔබ ඔබට නිවන් සුව අත්පත් වේවා. මම කියනවා ඇත්තටම විස්තර කරන්න බැරි කමක් නැහැ. මේක අත්දකලා බලන්න වාක් සතියෙන් ඉන්න උත්සාහ කරලා බලනකොට මගේ කායෙන් හරි තොරතුරු දැන ගැනීම අත්‍යවශ්‍ය නැහැ. දැනනට වැඩි වෙන්නේ නැහැ. සුතමේ ඥානෙට හොඳයි. නමුත් කල කල යුත්තක් තියෙනවා. කල යුත්ත කියන්නේ පුළුවන් තරම් සතිය ඉඳලා බලන්න. ඒකට ඒක ලොකුම පිනද. ඒකට කුසල් අඩුවීමද සිද්ධ වෙන්නේ, වැඩිවීමද සිද්ධ වෙන්නේ. මේ අකුසල් අඩුවීමද සිද්ධ වෙන්නේ, කුසල් වැඩිවීම සිද්ධ වෙනවා. Tamanට වැටෙන ටික ඔය කවුරුත් දෙන විසරද දැනුමට වැඩිය වටිනවා. ඒ නිසා මේ දැනුම නැත්තම් ඒ කියන්නේ මේ මේ කියන ප්‍රශ්න වලට උත්තර නැත්නම් සතිය වඩන්න බෑ කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් විතරයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ නිසා අපිට කළ යුත්තක් තියේදී මේ ලියහන තියෙන මල්ල ඔබ ඔබ බලන්න ඕන කමක් නැහැ. කවදාකවත් ඒ ඔය කියන ප්‍රශ්නට උත්තර දීලා ඉවර කරන්නත් බෑ. මට ඕන නම් මට දෙතයි කිව්වේ පින සාකුසලයේ කියලා පුවත්පත් වල පළවිචි ලිපි ටිකක් මම අරන් තියාිනවා මේ බේරෙන්න බැරි ඉඳ ඒ පොත දීලා බේරෙන්න. අන්නේ පොතක් මයි ළඟ ඇති ඕන නම් කියවන්න තියාගන්න. ඒ වෙනුවට භාවනා කරන්න එක්කනට මොකක්වත් ඕනේ නැහැ. අභ්‍යාස ටිකක් තියෙනවා කරුණාකරලා ටික කරන්න. ඒකෝට Tamanටම Tamanගේම ප්‍රශ්නේ Tamanගේම උත්තරේ වැටෙහි අනුන්ගේ ණයට ගත්ත උත්තර වලට වැඩියි. ගරු ස්වාමීන් වහන්ස දීර්ඝ කාලයක සිට මම ආනාපානය වඩමි. මේ මොහොතේදී සතිය සමාධිය හොඳින් වැඩේ. නමුත් චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය වැඩිවීමක් ඒ මගින් සිදුවේදයි හිතා ගැනීමටවත් නොහැකිය. ඒ සඳහා කුමක් කළ යුතුදයි පහදා දෙන සේක්වා. මේ වෙලාවේදී කල යුත්තකරනද සතර සතිපට්ඨානෙන් පටන් ගත්තට පස්සේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනකොට ඒ ඉන්න ඕන තැනට යනවා. අපි මේ ඉඳලා සිරිපාදට යන්න කියලා ලෑස්ති වෙනකොට ඒ තබන තමන හැම පීවරකෙම මළුවට ලං වෙනවා. ඉසල දවසේ කේල් ගහකට ළඟට යනවා වෙන්න ඇති බත් මුල බඳින්න. සිරිපාදයන්ට ඒ තියෙන පීවරක් පාසා වුණත් පත්මෙන්ටයි ලං වෙන්නේ. ඒක ඉතින් මේ මෙච්චර ප්‍රමාණයෙන් පද්මෙට ලඟ වෙනවා කියලා කියන්න බෑ. නමුත් ශිරීපාදයන්ට අදිෂ්ඨාන කරපු වෙලාව ඉඳලා තබන තබන පියවර පාස පද්මෙට යනවා. ඒක තේරෙන්නේ නැහැ කියන එක වැටහෙනවා. ඒක තේරුණ දවසේ බරපතල ප්‍රශ්නයක් කරනවා මේක කාටවත් තේරුම් කරලා දෙන්නත් බෑ. නමුත් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පළවෙනිම තියෙන සතිය වඩාගෙන යනකොට පියවරෙන් පියවර තියාගෙන යනකොට යන්න ඕන තැනට යනවා. ඒ නිසා ඒ අවසානය මේ දැම්මට පෙන්වෙන්නේ නැත්තම් මං යන්නේ නැහැ කියලා තර්ක කරන ධර්මික නෙවෙයි අපි ගත කරන්නේ. අපි බොහොම යටහත් පාත්‍ර සද්ධාවෙන් කරනවා. ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. නමුත් වග බලා ගන්න ඔය ප්‍රශ්න ඇසීම නිසාවත් සතිය කඩෙන්න දෙන්න එපා. සතිය දිගට පාත්තානේ. එතකොට ඔය හිතා ගන්න බැරි සම්බන්ධතාවයේ කොහොමද මේ පීවරේ පීවරේ සතිය චතුරාර්ය සත්‍යයට යොමු වෙන්නේ? කොහොමද මේ පීවරේ පීවරේ සතිය සම්මාදිට යොමු වෙන්නේ කියලා වැටෙන්නේ අමුතුම තාලයකට. අවල් වෙලාවේ අවල් විදියට කියලා කියන්න බෑ. ඒ වැටෙන ක්‍රමේ තව කෙනෙකුට සමාන නෑ. එකන එකන වෙනස්. ඉතින් ඒක නිසා ඒක මූල ධර්ම ඉස්සර කරගත්තොත් ප්‍රත්‍යක්ෂයට බාධා වෙනවා. අපි මුල් ටිකේ සද්ධායෙන් කරගෙන යනවා. ගර්ථ ස්වාමින් වහන්සේ මා නිවසේදී හෝ වාහනයක ගමන් කරන විටදී ඇස් පියාගෙන ආනාපානය ගැනද නොසිතා සිත ගැනම අවධානය යොමු කරගෙන සිටිමි. සිටීමට පුරුදු කෙනෙක් මි. මෙලෙස සිටින බොහෝ අවස්ථාවල සිතවිල්ලක් සිතට આવොත් සිතවිල්ලක් ආබව හඳුනාගත්වනම එය අතුරුදහන් වේ. වර්ක එන සිතවිල්ල දිගේ සිත තරමක් ගියද මගේ සිත සිතවිල්ලක් ඔස්සේ දුවන බව අවබෝධ කරගත් විටම එයද අතුරුදහන් වේ. සිතට සිතවිලි නොයන ලෙස ටික වේලාවකින් මානසික පරිසරය සකස් වූ විට රන්වන් ආලෝකයක් තුල ඊට ගැඹුරු විවේකී අවස්ථාවකට මාපත් වේ. මේ අවස්ථාවේ වේලාව ගත වෙනවා හෝ මා කියා කෙනෙක් සිටිනවා කියා හෝ නොවැටහේ. මා සිටින වටපිටාවෙන් වෙන්ව ඊතා විවේකයෙන් දෙන මේ වටපිටාවට මා ඊටාම ප්‍රිය කරමි. මන්ද කිසිදු කායික මානසික අපහසුාවක්වත් මට නොදැනීම දැඩි විවේකයක්ද ලැබෙන නිසාය. ආනාපානේ බලනවාට වඩා මට මෙලෙස සිත ගැන අවධානය යොමු කිරීම ඊට පහසු බැවින් මෙලෙසට භාවනා කිරීම සුදුසුද? ඔබ ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඉදිරියට මා කුමක් කළ යුතුදයි අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන ලෙසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තමන්ගේ තියෙන මානසික අසහනය සහ ආතති අඩු වෙනවා නම්, දැවිලි දැවිලි අඩු වෙනවා නම් ඒක මේ කොයි එකෙන් හරි කමන්නේ. කායන් පසනා කරලා හරි කමන්නේ, වේදනාන් පසනා, චිත්තාන් මොන එකෙන් හරි කමන්නේ. එවැනි දරත දැවිලි තැබිලි අසහන අඩු වෙච්ච තැන් ටිකක් වෙලා ගියාට පස්සේ ඒ හිත දන්නවා ඊගාට කරන්න ඕනේ. ඒකට අලුතේ උගන්වන්න ඕනේ. අපිට ඕන කරලා තියෙන හිතට පොඩ්ඩක් අර විශ්‍රාමයක් කරන් දෙලා විවේකයක් කරන් දෙලා යාට වැඩේ කරගෙන යන්න දෙන එක. ඒ නිසා මේකෙන් Tamanට ඒ විවේකී විශ්‍රාමයේ ලැබෙනවනේ මේක පුළුවන් තරම් දිනු කරන්න. ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය. තිරුවන් සරණයි අතිපූජනීය ධම්මජීව ස්වාමින් වහන්සේ මා නිස්සාරණ වන සෙනසුනාට භාවනා වැඩමුළුවක් සඳහා පැමිණි දෙවැනි වතාවයි අතිපූජනීය අජාන් බ්‍රහ්මාංශෝ වරාංගතු 2005 දී ප්‍රථම වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ ඉන්පසු නිල්ලඹ ධම්මකූට කලපලුවාව තපෝවාණ්‍ය ඉන්පසු නැවතත් ඉඩ ලැබෙන පරිදි නිල්ලඹ භාවනාව සඳහා ගියමි. නිවසේදීද බොහෝ විට විවේකීව කාලය ගත කරමි. මා සතර ඉරියව්වේම සතිය පැවැත්වීමට උත්සාහ දරන අයෙක්මි. සක්මණද හැකි පරිදි කරමි. ආනාපානය නිතර දැනේ. ඔබ වහන්සේ ගෙවර පැවසූ පරිදි කරදර එන්න එන්න අඩුවන මාර්ගයක ගමන් කරමින් සිටින බවකුයි හැඟෙන්නේ. මගේ ප්‍රශ්න ආනාපානයට හෝ සක්මනට අදාළ නොවත් මා කෙරේ අනුකම්පාවෙන් මේ ගැටලු වලට යමක් පවසා පවසන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. පළවෙනි ප්‍රශ්නය ඇටියට ඉදිරිපත් වෙනවා. මා මේ වඩන්නේ කායානුපස්සනාවද සතර සතිපට්ඨානයේද නැතහොත් සතිය දියුණු කිරීමක්ද? දෙවනි කොටස භාවනා මාර්ගයේ ගමන් කරන අය පවස්වන පරිදි භාවනාවේ ඉදිරියට යන විට එනම් දියුණුවට පත්වන විට ගිහි ජීවිතයේ සිටීමට නොහැකි තත්වක් ඇති වේද මටත් සමහර විටදී එසේ සිතුණත් දැන් නම් ඇත්තටම මේ ඉන්න විදියට ඉඳමින් වරන් ඇතුලේ නමුත් ඉදිරියේදී නිවසේ සිටම අධිශීල ආරක්ෂා කිරීමට උත්සාහ දැරීමට බලාපොරොත්තු වෙමි සතර ඉරියව්වේම සතිය දියුණු කිරීම අරමුණු කරගෙන ඉදිරියට යාම වඩා සුදුසු බව සිතමි ගුරුවරයෙකුගේ නිරන්තර උපදෙස් නොමැතිව එසේ මට ඉදිරියට යා හැකිද? මෙවැනි රිට්‍රීට් වලට සහභාගී වීමද නොකඩවා කරගෙන යාමට අදහස් කරමි. තුන්වෙනි ප්‍රශ්නය ආජීවක ආජීව අෂ්ටමක ශීලය, නවාංග ශීලය, උපෝසථ ශීලය, දසසිල් ආදී වශයෙන් තිබෙන ශීලය නිවැරදිව දැන ගැනීමට පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් හෝ ඒවා පිළිබඳ යමක් පවසන මෙන් ඉල්ලා සිටින්නේ ගියෙක් වශයෙන් හිඳමින් ආරක්ෂා කරගත හැකි ඉහළම ශීලයේ රැක ගැනීමට බලාපොරොත්තු වන බැවිනි. ඔබ වහන්සේගේ වටිනා උපදෙස් ගෞරව නමස්කාර පූර්වකව අගය කරමි. ත්‍රිවන් සරණයි. මේ කියන්නේ ඕනම තැනකින් මේ පාර්ක් බහින්න පුළුවන්. වැසට පස්සේ තමයි පෙළඹිච්ච තැනේ වටිනාකමක් නැහැ. ධර්ම විසින් ඒක හදාගෙන හදාගෙන යනවා. ඒක නිසා ගීව හිටියත්, පැවිදි වුණත්, ස්ත්‍රී වුණත්, පුරුෂ වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් තමයි තේරෙනවා නම් එන්නේ ජීවන රටාව විවේක වෙනවයි කියලා පැවිද්දොත් එහෙම විවේක වෙන ජීවන රටාවක් අනිවාර්යයෙන් ලබන්නේ නැහැ. ඉතින් ගෙදර ඉඳගෙන හරි ඒ ටික කරන්න. ඒතර සතර ඉරියව්වේ කරන භාවනා කරනවා නම් ඒකට ඉතින් සතිය වඩනවා. කායනුපසනාව කියලා කියන්න පුළුවන්. ඉතින් ඔය ඇවිල්ලා තියෙන ක්‍රමය හොඳයි නම් Tamanට එන්නේ එන්නේ එන්නේ කරදරන ගැට ප්‍රමාණය අඩු නම් මේ විදිහේ දිගට කරගෙන ගිහිල්ලා Tamanගෙන්මයි තට්ටු කරලා අහන්න තියෙන්නේ. මට ඉස්සරහට ඕන කරලා තියෙන්නේ ගිහිකමද පැවිදිකමද නැත්නම් කෙලෙස් අඩුකමද කියලා බලලා ගැළපෙන විදිහට හදා ගන්න ඕනේ. දැන් මේ ඉන්නේ මේ ඝන ගමනක අතරමැද ওই ජවනිකාවේ මොනවත් තීන්දුව වෙන්නේ නැහැ. ඔය නිතර පෙරලෙනවා. ඒක පෙරලෙන්න අරින්න පෙරලෙන තාලට මෙතෙක් පෙරලා තියෙන හොඳ පැත්තට කියලා හිතා ගන්න. ඉස්සරහට එන්නේ එන්නේ එන්නේ තීන්දුව ගැනීම පහසු වෙනවා. එන්නේ එන්නේ එන්නේ සිද්ධියක තියෙන දැවෙන දැවෙන ගතිය අඩු වෙනවා නම් කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. ධර්මයේ විසින්ම ඕපනයික කියලා ගුණයක් තියෙනවානේ. උපනයනය කරනවා නිවැරදි තැන. ඒ කල්යනා මිත්‍ර ලැබෙනවා, ගැඹුරු ධර්ම තේරෙනවා. විවේකයේ සැලසෙනවා. ලෝකේ Tamanට ගැළපෙන විදිහට හැදිලා ඉන්න පටන් ගන්නවා. ඒ මොකද Taman නිතරම සතියෙන් ඉන්න නිසා ඒ නිසා මේ ප්‍රශ්න වලට මොන උත්තරේ ලැබුණත් මේ ගමනට දියුණුවක් හෝ පසුබෑමක් වෙන්නේ නැහැ. ගමන ඕකමයි. අපි කරන්න හදාන්නේ මේ සාමයේ සඳහා සමගියේ සඳහා අපි හදා බෙදා ගන්නවා sannivedanaya කරනවා. නමුත් මේ වගේ ප්‍රශ්න වලට ලැබෙන උත්තරෙන් බොහොම පුංචි බලපෑමක් තියෙනවා. වැදගත් දේ තමයි Taman එන්න එන්න විවේක වෙන බව දන්නවනම් ඒ විදිහට කටයුතු යනවනම් මේ පරිසරයෙන් ලෝකයෙන් ධර්මයෙන් අනුග්‍රහයෙන් පටන් අර ගන්න. ඒක කාටවත් තේරෙන්නේ නැහැ කරන කෙනාට විතරයි තේරෙන්නේ. ඉතින් ඒ නිසා මෙතෙක් කරගෙන ගිය වැඩ ටික හරිනම් ඉතිරි වුවත් හරියට හරියනවා. ගල හොඳ නම් ඇඹරු කහමක් වේද කියලා අපි කපියක් තියෙන. ඒ නිසා දිගටම ඇඹරිල්ල අඹරගෙන යන්න අහ කියන්නේ නැහැ. දැන් අපි පැයකුත් විනාඩි 20ක විතර කාලයක් අරගෙන තියෙනවා. කෙසේ නමුත් මම හිතන්නේ අද ලිඛිත පත්‍ර સમાප්තයි. අපි සක්මන් වෙලාවෙන් විනාඩි 20ක් විතර අරගෙන තියෙනවා. අපිට විනාඩි 40ක් තියෙනවා සක්මනට. ඒ 40න් පස්සේ අපි තුනට නැවත සාමූහික රැස්වීම භාවනාවට එකතු වෙනවා. ඉතින් මේ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් නතර කරනවා නතර වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.